සංසාරේ අපි වටවලල්ලි ගියා සැරි සැරුවා මමත් සේම ඔය සියලු දෙනාමත් කියලා සරුවත් අංශය සඳහන් කරනවා. ඉතින් ඒක සඳහන් කරන්නේ මේක ඒ තියෙන අනවබෝධය එහෙම නැත්නම් ප්‍රතිවේද නොකිරීම නැති කරලා අවබෝධය සහ ප්‍රතිවේද කිරීම සඳහා උනන්දුවත් අහිතයක් ඇති කරන්නයි සංවේගයක් පහළ කරන්නයි. ඉතින් මේ විදිහට සත්‍ය සතර ගැනම ਸਰවඥාන්සේ සඳහන් කරනවා. එයින් මේ පළවෙනි වූ දුක්ඛ සත්‍ය දෙවෙනි වූ සමුදේ සත්‍ය කියන දෙක භාවනා කරන ඇත්තන්ට බොහොම සම්බන්ධයි. නැත්නම් භාවනා ජීවිතයට අදාළ වෙන්නේ පළවෙනි සත්‍ය දෙක තමයි. කල යුත්ත තියෙන්නේ මේ දෙකේ. ඉතින් එයින් පළවෙනි සත්‍ය දුක්ඛාරිය සත්‍ය ගත්තොත් මේ දුක්ඛා සත්‍ය කෙටියෙන් සඳහන් කරනවා නම් නැත්නම් දුක්ඛාර සත්‍ය කියන එක පිටු කරලා කියනවා නම් සර්වචනාංශේ මේ පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛාරී සත්‍ය කියන්නේ නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා එතනින් ඒක කුළු ගන්නලා දක්වලා තියෙනවා. ඉතින් මේ එක එකක් උපාදානියෝ උපාදානස්කන්ධයෝ දුකක් බව තේරුම් ගන්නද මුගා කමාරුයි මොකද ඒව අපිට සැප පිනිස තියෙන ධර්ම කියන අදහසින් තමයි ලෝකයා දුවන්නේ. ඉතින් ඒවා මේ සැප පිනිස ඒ හරහා මේ ගන්න ප්‍රයත්නය සැපක් නැතුවමත් නෙවෙයි. සත්අට්ඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්නනවා ඒ වගේ ආස්වාද පැත්තක් තියෙනවා. රූප නිසා ඒ රූප වල ආස්වාද පැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් ප්‍රමාණයකට අපි පරිශන කරලා ඉදිරියට යන්න ගියාම ඔය නොවන රූප ප්‍රමාණය හැටියට සැපක් වැඩි වෙන්නාසේ පේන පැත්තක් තියෙනවා. ඒ වගේම ඒක දිහා මුලැමැදාග හොඳට භාවනාම් බැලුවොත් ඒ රූපයන්ගේ ආස්වාදේ වගේම ලොකු ආදීනවයක් තියෙනවා. වැරදි පැත්තකුත් තියෙනවා. ඉතින් මේ ආස්වාදාදීනව දෙකම සමබර මනසකින් සෞඛ්‍ය සම්පන්න මනසකින් මෝරච්ච මනසකින් දැක්කොත් ඒ රූපයන් පිළිබඳව තියෙන අද දැඩි ඇලීම වෙනුවට නිස්සරණයක් ඈත්වීමක් අවසානයේ ඒක තමයි ඉතුරු වෙන්නේ. වේදනා සම්බන්ධෙමුත් <coughs> සැප වේදනා හොයාගෙන යන ගමනේ බොහෝ දෙනා කියනවා ඒ හොයාගෙන යන ක්‍රමයේ සෑහෙන සැපක් හම්බ වෙනවා කියලා. බැලු බැල්මට මූනිච්චාවට එහෙම තියෙනවා. නමුත් දීර්ඝ වශයෙන් බලනකොට ඒ හැම එකක්ම ඉවර වෙන්නේ දුකකින්. ඒ නිසා මේ සැප දුක් දෙක මේ ලෝකාර්ථයෙන් හොයාගෙන යෑමය කවදාකවත් සන්තෝෂ කරන්න බැරි ඇයිදල් කූඩේකට <coughs> වතුර පුරවන්න හදනවා වගේ අපේ අත්තමුත්ත දත්ත පණත්ත කිරිකෑමුත්ත කාලේ ඉඳලා මේක කරා එක්කෙනෙක්වත් මැරෙනකොට සන්තෝෂයෙන් මැරිලා නැහැ. ඒ වගේම සංඥා පිළිබඳව ගත්තාම අපි එක එක දේවල් හඳුනා ගැනීම සඳහා විවිධ සලකුණු සටහන් කර ගන්නවා ලකුණු දා ගන්නවා ඒ ලකුණු දාන්නෙම ඒවට ප්‍රේම කරන නිසා හෝ ඒවට වෛර කරන නිසා ඒ වෛරෙදි වැඩ කරන්නේ ඔය සලකුණු හරහා ඒ ප්‍රේමේ වැඩ කරන්නේ සලකුණු හරහා ඉතින් අන්තිමට ඒ වස්තු භෝග වේදත් අර සලකුණු ටික අල්ලගෙන ඒක බදාගෙන අපි විශාල මතක සටහන් රාශියක් තියාගෙන ඉන්නවා සමහරව මේ ජීවිතය ඇති කරන්නේව ලබනාත්මකත් ගෙනියනවා ගෙනියලා ඒ වෛර බද්ධ වෛර සංසාරගත කරගන්න. නැත්තම් ප්‍රේම සංසාරගත කරගන්නවා. ඉතින් මේ සඳහා ඒ තාම දුෂ්කර කෘත්‍ය කර දෙන්නේ සංඥා හරහා. අඳුරා ගැනීම වැඩපිළිවෙල හරහා ඒක අපිට පේන්නේ අපේ වටිනා මතකය කියලා. අපිට වටිනා අපේ වස්තුව පොදිය අපි දන්න දැනුම දැනුමේ තියෙන සංඥා ටික එහෙම නැත්නම් සකස් කිරීම කියලා ජීවිතේ පුරාට මම මේක කරලා තිනවා අරක් කරලා තිනවා අරකට මුල් ගල දීලා තිනවා මේකට කරලා තිනවා කියලා විශාල වැඩ ගොඩක් අපි අයිතිවාසිකම් කියමු. අයිතිවාසිකම් වැඩියෙන් කියන එකනට මරණ වෙලාදී වැඩියෙන් දුක් ඇති වෙනවා. ඒ නිසා අයිතිවාසිකම් කියාගන්න බැරි කට්ටියක් ඉන්නවා සල්ලිත් නැහැ දැනුවත් නැහැ මොනවත් නැතු ඒ කට්ටිය අයිතිවාසිකම් කියාගන්න බැරි වීම ගැන දුක් වෙනවා. පුළුවන් කට්ටිය මේ තා විශාල දෙයක් අතහැරලා යන්න වීම ගැන දුක් වෙනවා අන්තිමට මේ දෙකේ ඒ ඒ සංස්කරණය කිරීමේ කිසිම මැද තැනක් කරදර නැත්තනක් හොයන්න මේ ලෝකේ ඉන්න තර්ක විතර්ක වලින් හොයන්න බෑ. ඒ වගේම විඥානයේ වශයෙන් ඒක කරන්නේ කොයි වෙලාවෙත් දේවල් දෙකකට බෙදලා හොඳ නරක හරි වැරදි දිග පළල උස පහත් ආදි වශයෙන් දෙකකට බෙදලා ඒ දෙක අතර මාරුවේ අපේ හිත හිර කරනවා. හිර කරලා ඒ දේ සාධාරණ විසඳලා දෙන්න මට පුළුවන් තමයි කියලා හිතම විඥාණයම ඉදිරිපත් වෙලා ඉස්සර වෙලා අපිට පෙර ගමන් කරුවෙක් වෙන්න උත්සාහ කරනවා. නමුත් විඥානයේ කිසිම දවසක කිසිම තැනක විඥානයේ න්‍යාය පත්‍රයේ නිදහසක් නැහැ. විඥානයේ න්‍යාය පත්‍රයේ තියෙන්නෙම ආතතිගත හිතක්. එහෙම නැත්නම් අසහනයක්. විඥානික ඇති කරන තාක් ඇති කරන්නේ අසහනෙම. ඒ ගැටුම ඇති කරනවා, බෙදීම ඇති කරනවා, බෙදීම ඇතර ඇතර දෙක අතර සංසන්දනයේ සාපේක්ෂව මෙයාට වැඩිය මෙයා හොඳයි, මෙයාට වැඩිය මෙයා නරකයි කියලා. ඉතින් දිගටම දෙන්නට දෙන උරුට්ටු කරලා ඒ යන සටනෙන් තමයි යා පෝෂණය ලබන්නේ. නිසා විඥානේ කවදාකවත් නැහැ විමුක්තියක් කරන කතාවක්. වෙන් කරන්නම බෑ. විඥානය කිව්වොත් දිගටම යනවා. ඉතින් මේ හැම එකකම දුකක් තියෙන. නමුත් ඒක බැලු බැලමට පුතඥයෙකුට භාවනා නොකරන කෙනෙකුට නිකමටවත් හිතා ගන්න බෑ. මේ අපේ ශරීරයේ කියන මේ කය මේ තරම් දුක් දෙන දෙයක් බව. ඒ වගේ මේ වේදනා ස්කන්ධය, විඳීම් රාශිය අපේ ජීවිත පුරාට වැඩි කර ගන්න හදන්නේ. ඒකයි ඒක අවසානයේ ඒකාන්තයෙන්ම දුකක් බව අපි මේ මතක පොදිය එහෙම නැත්නම් මතකයට උදව් කරන මේ සංඥාව දිගටම එකතු කරන්නේ අන්ත දෙක පමණයි. ඒකට මැදක් අහුවෙන්නෙම නැහැ. මධ්‍යස්ථ දේවල් පිළිබඳ සාංකා විශයක්වත් අපේ හිතේ මතක හිටින්නේ නැහැ. අපිට මතක හිටින්නේ හොඳටම රිදිච්ච දේ හෝ හොඳටම ආස කරන දේවල් විතරයි. සංස්කරණ වලත් අපි අනාගත තැන් මමයි කියා ගන්න පුළුවන් තැන් කොට ගහගෙන ඉන්නවා. නමුත් මරණ මොහොත එනකොට ඒ සියල්ලම අප්‍රිය දායාදයකටපත් කරලා මැරෙන්න වෙනවා. විඥානෙත් එහෙමයි. ඉතින් මේක ඇති හැටි මේක දකින්න බැරි නිසා අපි පින් කරලා එහෙම නැත්නම් විවිධ දක්ෂතා කුසලතා ඇති කරගෙන මේ රූප වේදනා සංඥා සංඛාර වැඩි කරගණ්ඩයි දැනුවක් කියලා එකක් තියෙනවා. ඒවට කියනවා ලෝකායත විශ්ය කියලා. ලෝකායත විශ්ය කියලා කියන්නේ රූප වැඩි කරන්නේ විඳීම් වැඩි කරගන්න සංඥා කන්ද වැඩි කරන්න මම මම කෙරුවා කියලා කරන දේවල් වැඩි කරගන්න එනම් විඥානයාගේ ඒ බලය වැඩි කරගන්න කරන උත්සාහය නිසා අද ලෝකෙ ගොඩක් දියුණුයි කියලා පංච උපාදානස්කන්ධ පැත්තෙන් කියනවා. නමුත් සරුවචන සඳහන් කරලා තියෙන මේ දියුණුව සුසාන වර්ධනයක් විතරයි. සුසානි කියලා කියන්නේ මිනි පිටනීර. මේ දියුණුවෙන් අන්තිමට වැඩෙන්නේ සුසානයක් විතරයි කියලා තියෙනවා. ඒක නිසා නමුත් බාහිරයට මිනිස්සු දුවගෙන මේවා වැඩි කිරීමේ පුදුම වේගයක් අද තියෙනවා. පුදුම එකිනෙක අපරයගෙන යන හඹාගෙන යන වේගයක තියෙනවා. ඉතින් සරුවත් යනස කියනවා මේ වෙනුවට ඒ ලෝකායත විශ්යන් වර්ධනය කරමින් මේ සුසාන වර්ධනය කරන වෙනුවට ඇතුළට හැරිලා මෙවුවා වැඩුවත් තිබ්බත් මේකෙන් ඇති වෙන්නේ වැඩි වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් දුකක් තමයි. ඔය මේ දවස්වල පහුගිය දවස්වල බොහොම තදට තිබුණා මේ <clears throat> පිටරටවල් වලින් අපිට විශාල මේ ආධාර මුදල් හම්බ වෙනවා කෝටි ගණන් හම්බ වෙන්නේ මේ අසවල් ව්‍යාපෘතියට මේ ව්‍යාපෘතියට කියලා කෝටි ගණන් හම්බෙච්චාම ඉතින් ජනාධිපතිගේ ඉඳලා සේරටම කප්පන් ගෙවාගෙන ගෙවාගෙන අන්තිමට ඒක පොළවේ ව්‍යාපෘතියක් බාටපත් වෙන්න eBay මොකක් හරි දැනක ඉතින් ඒ ව්‍යාපෘතිය පටන් ගන්නවා. පටන් අරන් බලනකොට ඒ පිටරටින් එන මිනිස්සුયો සෑහෙන කොටසක් ගෙනලා අර ජීවන මුදලෙන් සෑහෙන ගාණක් ගෙන්න අර පිටරටින් ආපු අයට කන්න දෙන්නවා. ඒ කට්ටියට පඩි ගෙවන්නවා. ඉතින් බොහොම ලස්සන තැනක් හදාගෙන පිටරට මට්ටමට කරගෙන පිටරට කට්ටියට සල්ලි ගෙවලා බලනකොට අවසානයේ අර මහ විශාල කෝටි ගාණෙන් එතන වෙච්ච දෙයක්වත් නැහැ. අර පිටරට කට්ටිය මෙහි ඇවිල්ලා කැත කරපුවාම වැඩන පොහොර ටික විතරයි ඉතුරු වෙන්නේ අපිට. ඒක කියනවා පොහොර ආධාර කියලා වට අපි කියන්නේ. පිටරට කත කැත කරන වෙනුවට මෙහි ඇවිල්ලා කැත කරන එක විතරයි ඉතුරු වෙන්නේ. ඒ සල්ලි ගන්න බැරුවට මෙහි සල්ලි ගෙවල මෙහින් කන්න දීලා ඒ කට්ටිය කැත කරන ටික විතරයි ඉතුරු වෙන්නේ. මොකක්වත්ම අවසානේ නැහැ. ගහන්න පුළුවන් හරිය දේර්ම ගහලා අන්තිම බොරු පුස්සක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වගේ ලෝකායත දැනුමකට තමයි අපිත් මේ කර දෙන්න උත්සාහ කරන්නේ අපේ දරුවොත් පුහුණු කරලා ඔතෙන් තමයි යවන්න හදන්නේ. ඊළ බලනකොට ඇතුලේ පුස්ස බාහිරේ ඔපේ මොන්ද යන මිනිහගේවත් රටකටවත් රටකට නම් ඕනෙත් නැහැ මොකක්වත් ඉතුරු වෙන්නේ. මේ දැනුම් වලට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ සුසාන වර්ධන කියලා. බාහිර පැත්ත. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ මේ විද්‍යාව දිහා බැලුවට පස්සේ මේ වර්ධනේ බාහිරයි කියන එක තේරෙන්නේ. බාහිර එපා ඇදී නල්ලපු ගෙදරට පේන්න. ඇතුළත සෝවාන් උනායි කියලා ඇතුළත ධ්‍යාන ලැබුවා කියලා කාටවත් පේන්නේ නැහැ. ඊට විතර වැඩි හොඳයි. අල්ලපු ගෙදරට පේන්න තියෙන වර්ධනය. ඉතින් මේක දිගේ තමයි යන ගමන. ඉතින් ඒ නිසා මේ ඇතුළත Taman තුල තියෙන මේ රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර ගැන නැමිලා ඇතුළහර පැත්ත ඇතුල් පැත්තට හැරලා බලන මේ විපස්සනාව අර ලෝකායත විශ්ේ වැඩ කරන අයට අරහං මේ පැත්තටවත් එන්න වෙලාවක් නැහැ. නමුත් කවදා හෝ මේ සරුවචනාංශ කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට දුක්ඛ සත්‍ය කියලා අපිට තේරුම් ගන්න වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ. ඉතින් අපි ඊයේ වෙනකොට සංස්කාර පිළිබඳව දෙවෙනි දවසටත් විග්‍රහයක් කළා. අපිට ශක්ති ප්‍රමාණය අද අපිට දවසේ මාතෘකාවෙන් තියන්න තියෙන්නේ ඒ සංස්කාර මතින් ඇතිවෙනා වූ විඥානේ නැත්නම් ඒකට අපි මන කියන වචනේ පාවිච්චි කරනවා, චිත්ත කියන වචනේ පාවිච්චි කරනවා, හිත කියන වචනේ පාවිච්චි කරනවා, විඥාන කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් මේ කය මගේ නෙවෙයි, ඒක දාලා යන්න වෙනවා. ඒක මේ ජීවිතේදී ලදරු වයසෙන් මැදියම් වයසෙන් වයසට ගිහිලා ලෙඩ වෙලා වයසට ගිහිලා නාකි වෙනවා කියන එක කය විපරිණාමය එහෙම නැත්නම් ඒක දාලා යන්න වෙන ගතිය අකමැත්තෙන් නම පිළිගන්නවා. ඒ වගේම වේදනාව සැප තිබුණාට දුකට පෙරලෙනවා දුක තිබුණාට සැප පෙරලෙනවා සැපයි කියන කට්ටිය සෑහෙන විඳවනවා. දුප්පත් ඉන්න මිනිස්සු ওই ජොලියේ ඉන්න කට්ටියකුත් තියෙනවා කියලා වේදනාව පිළිබඳවත් ඔය අපි හිතනට ස්වාධීනව වෙනම විඳීම් පද්ධතියක් තියෙනවා. සංඥාව කියන එක මේ මිරිඟුවක් වාගේ ඕක හිතින්ම වාගත්ත අහස් මාලිගාවක තමයි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ඒ ජීවත් වීමට හේතු වෙන්නේ යාගේ හිතේ තියාගෙන ඉන්න ඒ සංඥා පොදිය තමයි. සංස්කාර වශයෙන් අපි විවිධ දේවල් හදනවා. ඒ මොට්ටපාලකින් ඇහුවලු ඒ කාල ලොකු සර් එකතු වෙලා කවුද මොට්ටපාල කලාවැව හැදුවේ කියලා. සර් ඒ කාලේ හිටපු බාසුන් නෑ කිව්වා. ඇත්තට වෙලා තියෙන එක තමයි. නම දාන්නේ කාගේද? අශෝක රජු මේ මේ සුතුක මේ ධාතුසේන රජුරන්ගේ නම දාන්න. ධාතුසේන රජුර හැරලවත් බලන්න නැතුව ඇති. නම ගන්නම් විශාල පළකක ධාතුසේන රජුර හැරුවයි කියලා නමුත් අනේ බාසුන්ලා ඔක හදලා තියෙන්නේ. ඉතින් එහෙම කියන උත්තර වලට මොට්ටපාලයි කියලා අපි කියන්නේ. කෙරුම කොහෙදෝ අර කොහෙදෝ හැම යන මිනිහෙක් පැත්තක නම යන මිනිහගේ බෝඩ් ගහගෙන ඔකට ඉතිහාසය කියලා කුණු හරපයක් හදාගෙන තියෙනවා. විච්ඡේදේ කොහෙදෝ ඒක නිසා මේ ලෝකෙ පෙන්වන්න හදන දේ කොහෙදෝ වෙන දේ මොකද්ද ඒක. නිසා මේ සංස්කාර කියලා කියන්නේ දුප්පතාගේ කරපිටින් යන විකාරයක් විතරයි. ලොකු ලොකු කට්ටිය බෝඩ් දාගත්ත ලොකු කට්ටිය ඉතිහාසගත වුණාට වැඩේ කරන්නේ මේ මිනිසයා. ඒ නිසා මේ සකස් කිරීම ලෝකේ තන්නේ කර තියෙන්නේ මවාපෑමක් වෙළඳ ප්‍රචාරයක් විතරයි. මේ ඒ උනට ඉව දාලා යන වෙන බදනම විඥානය ගැන හිතන්නේ විඥානේ මේ ආත්මෙන් ලබනාත්මට යන නිසා විඥාණය තමයි ආත්මය කියලා. බුදුජානකේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේ කෝෂ මූල ධර්මයක් ගෙනල්ලා විඥාන කෝෂේ තමයි ඇතුළෙම තියෙන්නේ. නැ විඥානේ තියෙන ඇතුළෙම ඒක සංස්කාර කෝෂයෙන් වැහිලා තියෙනවා. ඊට උඩින් සංඥා කෝෂේ තියෙනවා. ඊට උඩින් වේදනා කෝෂේ තියෙනවා. පිටිම තියෙන්නේ මේ රූප කෝෂේ මේ කෝෂ ඔක්කොම අතරමැද තැම්පත් කරපු ධාතු කරඬු ඒ ධාතු වගේ විඥානේ තමයි තියෙන්නේ විඥානේ නම් ආත්මෙම තමයි කියලා රූප වේදනා සංඥා සංකාර ගැන කොහොම හිතුවත් බෞද්ධයා පවා මේ විඥාණයට මම කියන විඥාණය මගේ කියාගෙන මේ හිත මගේ මට ඕන විදිහට මේ හිත වැඩ කරන්න කිය ඒ විඥාණයට ආත්ම ස්වરૂපය දීගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ අසුතවත් පුතඥයා නොදැනුවත්කමට හෝ විඥාණං අත්තනෝ සමනුපස්සති විඥාණය ආත්මයයි ඉතින් හිතා ගන්නවා. විඥානවන්තං වා අත්තානං. අත්තනිවා විඥානං. විඥානස්මින් වා අත්තානං කියලා ආත්මයේ තියෙන්නේ විඥානයෙහි කියලා හෝ ගන්න. නැත්නම් විඥානයේ තියෙන්නේ ආත්මයෙහි විඥානයයි ආත්මය දෙක සමානයි. විඥානයේ ආත්මෙ පිහිටා තියෙනවා ආදි වශයෙන් මේ විවිධ වර්ණගෙන් විවිධ ව්‍යාකරණ මතින් මේ විඥානයයි ආත්මය දෙක ගලපන ගතිය ඒක නැති කෙනෙක් නැති තරම්. කිසි කෙනෙක් කැමති නැහැ හිතන්න මේ මමයි හිතයි කියන දෙක දෙකක් කියලා. මම තමයි හිත කියන්නේ හිත තමයි මම කියන්නේ කියන එක රූප වේදනා සංඥා සංකාර නැති වුණත් විඥාණයට තද්ද සම්බන්ධයක් ඇති කරලා තියෙනවා ඒ නිසා පරම විඥානාර්ථ ස්වභාව කියලා. කියන්නේ විඥානේ පරම කොට ඇති ස්වභාවයක් තමයි ඔය මේ ලංකාවේ ඉස්ලාම් පටන් ගත්තා. ඒකට තමයි ධර්මපාලතුමාලම වින් වෙලා පස්සේ තමයි තේරෙන්නේ පරම විඥානාර්ථ කියනකොට විඥානයේ ආත්මයක් කරගන්න නිසා ඒකෙන් පැත්තක් කඩලා ගියා. ජියෝසොෆිකල් සොසයිටි එක තමයි ලංකාවේ බෞද්ධ විප්ලවය ගොඩක් කරේ. කිරුවට ඒගොල්ලෝ ගියේ විඥානේ පරම කරගෙන. පරම විඥානාර්ථ ස්වභාව. ඒක ආවේ යෝගාචාර භාවනා ක්‍රමේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියන එකෙන්. නමුත් සරුවචනාංශ ඊට දෙවෝම සීම කිව්වා විඥානයත් පටිච්චසමුප්පන්න දෙයක්. පටිච්චසමුප්පන්න විඥාණයට කොහෙද ආත්මයක්? ඒ නිසා ආත්මේ විඥානයක් නැහැ. විඥානයේ ආත්මයක් නැහැ. ආත්මේ විඥාන දෙක සමානත් නැහැ. විඥානයේහි ආත්මේ පිටලත් නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා යම් කෙනෙක් මේ විඥානය ආත්මය ආත්මයෙහි විඥානේ විඥානේහි ආත්මේ තියෙනවා. නැත්තම් විඥාන අස පිහිට තියෙනවා කියලා ගත්තොත් එහෙම ඒ පුද්ගලයා ඒ විඥානයේ සදාකාලිකව පවතින නොසැලෙන ඒකාන්ත සැප දෙන දෙයක් වශයෙන් මේක රකින්න උත්සාහ කරනවා. නමුත් චිත්ත නියාමයේ හැටියට විඥාන නිතරම විපරිතාත විපරිත භාවයට සහ අඤ්‍යතා භාවයටපත් වෙනවා. මේ ගඟක් ගලන ගඟක් වගේ ඒක නිතර පෙරලෙනවා. ඒ නිසා මේ අර මමයි විඥානේ විඥානේ මමයි විඥානේ එහි ආත්මය කියන්නේ නෙකනට මේ විඥානේ විපරිණිත භාවයේ සහ අඤ්‍යතා භාවයේ දකිනකොට තම මේ ස්ථිරව හයිලගෙන තියාගෙන ඉන්න දේ කැඩෙන බිඳවා දකින්නකොට විශාල ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදී. ඒ නිසා ඒ පුද්ගලයා පුරාවට තියෙන Tamanට පාලනය කරගන්න බැරි දෙයක් මේක නිට්යයි මේක සුභයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා අල්ලගෙන ගන්න මේ මෝඩකම නිසා ඒක හැලෙන සැලෙන සම වේලාවකම දුකකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවීමට නම් මේ විඥානයෙහි ආත්මේ නෑ ආත්මයෙහි විඥානේ නෑ ආත්මය විඥානය සමාන නෑ ආත්මේ කෙරෙහි විඥානය තියෙනවා කියන එක ගන්න එපයි. එහෙම ගැනීම නිසා තමයි මේ මට ඊයේ හොඳට සමාධිය තිබුණා අද සමාධිය නෑ කියලා මේ බොහෝම පශ්චාත්තාප වෙන්නේ. මට ඊයේ හොඳට සෞඛ්‍යයක් තිබුණා අද මගේ සෞඛ්‍ය පිරිහිලා තියෙනවා කියලා පශ්චාත්තාප වෙන්නේ. එහෙම නැත්නම් මට ඊයේ හොඳට සතිය පිහිටියා අද සතිය පිහිටියේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ මේ විඥාණයට අපි දීලා තිනවා මේ දේ මේ හරිගිය සමාධිය මගේ ඒක මම ඒක මගේ ආත්මය නැත්නම් හරිගිය සතිය මම මාගේ ආත්මය කියලා ගත්තාම විඥාණය හරහා ඒක නිට්ටියට බුදලයට සින්න කරගන්න උත්සාහ කරනවා. නමුත් මේ සෑම දෙයක්ම විඥාණය කියන්නේ හිතනම් හිතේ චෛතසික චෛතසික අඤ්‍යතා භාවයට විපරිණාමයටපත් වෙනවා. විපර්ණාටපත් වෙන හැම වෙලාවකම තමයි පසුතැවෙනවා. පසුතැවීම එන්නෙම මේ විඥානය ආත්මය කරන, ඉෂ්ඨිර කරගෙන, සාරයක් කරගෙන ජීවත් වෙන කෙනාට තමයි. ඉතින් එහෙම මනුස්සයට කවදාකවත් සතුටින් කොට්ටේ ඔලුව තියන්න හම්බ වෙන වෙලාවක් හම්බ වෙන්නේ. කවදාකවත් ඉස්පාසුවක් නැහැ. ඉසුඹුලන්ට තරම්වත් විවේකයක් නැහැ. මොකද මේ ඊටාම අනිත්‍ය වූ පටිච්ච සමුප්පන්න වූ මේ විඥානය ඉෂ්ටිරයි, නිට්ටයයි, අඤ්‍යතා භාවයටපත් වෙන්නේ නැහැ කියලා ගත්ත මේ මුලාව නිසා විඥානයේ විපරිණාමයේ දකින්නකොටම විඥානයේ අඤ්‍යතා භාවයේ දකින්නකොටම ලොකු තැවිල්ලක් ලොකු පශ්චාත්තාවයක් ලොකු බයක් ලොකු සැලීමක් ඇති වෙනවා. ඒක නිසා මේ මනුස්සයාට දැන් කිව්වොත් එහෙම තව මාස දෙකකින් මැරෙනවා ඔළුවේ තියෙනවා සීග්‍රින් වර්ධනය වෙන පිළිකාවක් කියලා මුඟ දෙනකොට කියනකොටම මැරෙනවා. ඒක දරා ගන්න බෑ. හැබැයි පිළිකාව ඊයේත් තිබුණා. ඊයේ කිසි ප්‍රශ්නයක් නෑ. මේ අද කියපු නිසා පුදුමාකාර අසහනකටපත් වෙනවා. අන්නේ එදාට තමයි කට්ටියට භාවනා කරන්න හිතෙන්නේ. එදාට තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන හිතෙන්නේ. එදාට තමයි ව්‍යායාම ගැන හිතෙන්නේ. එදාට තමයි ස්වභාවික වෙන්න හිතෙන්නේ. මොකද දොස්තර කිව්වා තව මාස දෙකයි කියලා. එත්තකම් පෙන්කෙලි. එදා මැරෙන්නේ පිළිකාවෙන් නෙවෙයි. පිළිකාව කියලා දැනගන්න හිත අකමැති හින්දා. මියාව මිනිස්සේ කම්පාර පැත්තේ එයාගේ පුතා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට මේ මාසය හිඟමනේ ගිහිල්ලා එනකොට ගෙදර හිටපු තව මල්ලි කෙනෙකු යම්මයි දෙන්නම තස්තවාද වෙලා කපලා ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා බලනකොට ලේවිලා. පස්සේ ඒ ලොකු පුතාට ඒක තද බල මේ චිත්ත පීඩාවක් ඇවිල්ලා තිනවා. එයා තාමත් ඒ ගෙදරම බුදුන් ඇඳගෙන ඉස්කෝලේ යමින් කටයුතු කරනවලු ඒ දරුවට ලියුකේමියා හැදිලා. ඊට පස්සේ මෙහෙගෙනක් දාලා ඉතින් ඇවිල්ලා මේ මනුස්සයා කියනවා බොහොම දුර්වලයි. බොහොම අමාරුයි මනුස්සයාට ජීබෝගම් කලන්තයක් හැදලා වැටෙනවා. ඉතින් මොනවා හරි දෙන්න ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මං කව මොනවා දුන්නත් මිනිස්සු උඹ එක වේලක්යි. දෙන්න බැරි කමක් නැහැ. ඉතින් හෙට මොකද කියන්නේ? ඒක ඉතින් ස්වාමීන් වහන්සේලා හිතනට මට එක වෙලක් වටනවා ස්වාමීන් වහන්සේ මොනවා හරි කමක් නැහැ කියලා එක දවසක් ඇවිල්ලා මට පෙන්නවා මේ මොලේ ස්කෑන් කරපු එක්ස්රේ මම වාඩිලා ඉනකොට එක එක පෙන්වනවා 60 ගාණක් විතර ගෙනලා පෙන්වනවා එක එක පැති වලින් කපලා ගියා මෙන්න මෙතෙන් තමයි මගේ පිළිකාව තියෙන්නේ කිව්වා එතකම් මම දැනගෙන හිටියේ මනසට පිළිකාවක් තියෙනවා කියලා ඊට පස්සේ මම කොඹ කිව්වේ නෑ නේ උඹට පිළිකාවක් තියෙනවා මම දැනගෙන හිටියෙත් නෑ ස්වාමීන් වහන්සේ කිව්වා මේ කොහොමද මම මේ ගියා එයා ස්කෑන් කරන්න කිව්වා ස්කෑන් කරලා බලනකොට පිළිකාවක් තියෙනවා. මම ඔබට මේක කියනකොට සතුටක්ද ඇති වුණේ කනගාටුවක්ද කියලා. ඒක පැත්තකින් සතුටක් ඇති නැහැ කිව්වා. දැන් අඩු ගන්න පිළිකාවක් තියෙන බවක් දන්නවනේ ස්වාමීන් වහන්සේ. මට හිතුණා මේක බුදු වෙලා තියෙන්න ඕනේ එහෙම කියන්නේ මේ දරුවා කපලා, යෑනිත් කපලා, පොඩි එකාට ලිව්කේමියා මිනිහට පිළිකාවක් තියෙනවා කියලා දැන් අවුද්දාසේ සන්තෝෂයක් හිතුණා. ඒකට තමයි කිව්වා ඔබ වහන්සලා ගාවට අපි එන්නේ. මීරින් පශ්චාත්තාප වෙලා මොනව කරන්න සානේ සමිතෙක් කළොත් තිබිලා තියෙන මං කලන්ත හැදලා තියෙන මේකෙන්. දැන් මම දන්නවා කලන්ත හැදෙන්නේ පිළිගාන නිසායි කියලා. නිකමට හිතන්න මේ කාට හරි එහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ කියලා. අනේ අම්මේ අඬාව ගන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ විඥානයේ කැමති නෑ මේක දැනගන්න. හැබැයි මෙතෙක් කල් ඒකත් එක්ක ඉඳලා තියෙන එක ගානක් නෑ. දැනගත්ත ගමන් ඇයි මට ඇයි මට විලිකාවේ මේ මෙච්චර දන් දෙන මට මෙච්චර සිල් ලකින මට ඇයි මෙච්චර බහනා කරන මට මගේ විඥාණයට එහෙම වෙන්න බෑ. නමුත් දන්නේ විඥාණය වැඩ කරන්නේ වෙනම න්‍යාය පත්‍රයකට කියලා. ඉතින් ඒක නිසා ඒ කිනාට මොනම තාලකින්වත් අව탁සීරුවක්, නින්දාවක්, ලෙඩක්, දුකක් පිළිගන්න කවදාකවත් විඥාණය කැමති නැහැ. මොකද විඥානේ වැජඹෙන්නේ ඉහළම ස්වරූපයෙන් එයා තමයි මේ සුප්‍රීම කෝට් එකේ විනිශ්චයකාරවරයා වගේ උඩට වෙලා ඉන්නේ. කවදාකවත් කැමති නැහැ පල්ලෙහා තැනකට වැටෙන්න. මේ විදිහට හැම කෙනෙක්ම තමන්ගේ රාජධානියේ රජ වෙලා තමයි ගත කරන්නේ. මේ නිසා කියනවා එහෙම රජ වෙන්න බැරි නම් කාට හරි අලි කුලයක අලි පන්තියක සමාජිකත්වයේ ලැබෙනවට වැඩිය බලු පන්තියක රජ වෙන එක හොඳ නිසා බල්ලෙක් වෙන්න කැමති වෙනවා කියන්නේ. මල්ලිකුණාට පස්සේ රජකම හම්බෙනවා නම් අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්ති රජකම කැමති වෙනවා. මොකද ඒ කොහොම හරි කරලා මේ විඥානයේ තනවා වඩාගෙන සාතු සප්පයන් කරන ඉන්න එකයි තියෙන්නේ. මොකද දන්නේ නැහැ මේ විඥානය වෙනමම ෂට ධර්ම වගේක් වෙනමම මායාවී ධර්ම වගේක් වෙනමම වංචනික ධර්ම වගේක් කරලායි අපි රාට්ටගෙන ඉන්නේ කියන එක තේරුම් ගන්න වෙන්නේ මේ විඥානයගේ මුල මේකයි මැද මේකයි අග අග මේකයි කියලා හොඳට පරේෂණ ස්වරූපයෙන් ආර්ය පරේෂණ ස්වරූපයෙන් බැලුවොත් පේන්න පටන් ගන්නවා මෙයා වැඩ කරන න්‍යාය පත්‍රයේ කිසිම තැනක නිවන නැහැ. විඥානයේ වැඩපිළිවෙලේ කිසිම තැනක විමුක්තියක් නිවනක් විවේකයක් විස්රාමයක් උදකලා බවක් නැහැ. ඒ හැම දෙම අල්ලගෙන පටලවාගෙන අවුලෙන් අවුලට ගෙනියන අසහනෙන් අසහනයට ගෙනියන අවිවේකීකමින් අවිවේකී ගෙනියන ගෙනියන්න ගෙනියන්න විඥානය පෝෂණය වෙනවා. මේකට විඥාන ආහාර කියලා කියනවා. අපි නිතරම බලන්නේ මං හරි වැඩ බහුල කෙනෙක්. මට අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා කියන හදන මිසක්කා කවදාකවත් මම මේ විවේකීව පැත්තකටලා ඉන්න කෙනෙක් කියන එක ලැජ්ජාවක් වෙලා තියෙනවා. ප්‍රසිද්ධ මාත්‍යක මහත්කම හම්බෙන්න ඇවිල්ලා කිව්වා මේ ස්වාමීන් වහන්සේට හොයාගෙන ආවේ අපි මේ ටෙලිවිෂන් එකට ඇවිල්ලිවලා ආනාපාන සතිය පිළිබඳව ඉංග්‍රීසියෙන් ධර්ම දේශනාවක් කරන්න කියලා. මට මතක් වුණා අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේට මේ නිකායේ මහෝපාද්‍යය තනතුරක් දීලා තිබුණා. අවුරුදු 25ක් විතර කැලේට මම හිටියේ එළියට ගියෙත් නෑ බණ කිව්වෙත් නෑ ලොකු සංසීන්නක. ඉතින් ඒ වුණාට නිකායෙන් සලකලා ඒකත් ඡන්දයෙන්ම කාර්ක සභාවෙන් ලියලා තිනවා ඔබ වහන්සේ මහෝපාද්‍යය තනතුරක් දෙනවා ඔබ වහන්සේගේ අනුමැතිය මේ සඳහා ලැබෙන්න අපිට අවශ්‍යයි ගරු කටයුතු උපාධ්‍යාය තනතුරට ලොකු සංහස කොලයක් කරන් ලිවලු මට මේ තරම් බරපතල දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද මම මේ පැත්තකට වෙලා හැංගිලා ඉන්න මිනිසයා ඇයි මට මෙහෙම දඬුවම් කරන්නේ මම මෙහෙම වැරදි කරන මිනිහෙක් නෙවෙයි කියලා යටින් ලිව්වලු මේ වගේ සබාවකින් ඒකමතික තීන්දුවක් ගන්නවා කිව්වහම ඒක බරපතල අමාරුයි මොකද මේ උපාධ්‍යාය තනතුරු ලබන්න පගා ගන්නවා ඒ රට ඒ ආමඳුරු අතර. එනිසා මේ ඒකමතික තීන්දුවක් ගත්ත නිසා මම සභා ගෞරවය මේක බාර ගන්නවා. හැබැයි එක ගිවිසුමක් පිට මම කිසිම උත්සවයකට එන්නෙත් නැහැ. මම කිසිම විදිහට වග වෙන්නේ නැහැ කියලා. අන්න ඒක මේ මහත්තයරිකෝ මට මේ වගේ දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද? මම මේ පැත්තකටලා ඉන්න මනුස්සයා මට කිසිම ඕනකමක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ කවුරක්වත් නැතිකමට කියන්නේ ඔබ වහන්සයිලා කියන්නේ මම කියන්නේ මට මගේ පැවිද්ද කිසිසේත්ම කලබලකාරී ජීවිතයකට නෙවෙයි. මට ඕන කියලා පැත්තකට අයින්දී කියලා. ටිකක් වෙලා කතා කරගෙන ඉල්ල මම මේ මහත්තයට අභියෝග කරා. මහත්තයා මේ රට රටවල් වල ගිහලා ගන්සබා බිස්නස් කර කර ඉන්නේ මහත්තයත් කවදාද පැවිදිලා භාවනා කරයිද කියලා. ඊට පස්සේ ආ කිව්වා ඇත්තටම පැවිදි වෙන්න හිතක් තිබුණා ස්වාමීන් වහන්සේ කියලා හතියක් කරලා කිව්වා දැන්ටත් තියෙනවා කිව්වා. යසිමාංකව මහත්තයෝ පැවිදි වෙන ගඳක්වත් මහත්තයා ගාව නැහැ. ලකුණක්වත් මහත්තයා ගාන මහත්තයා තියෙන තරම් වැඩ ඔළුවේ දාගන්න අවුලෙන් අවුලටපත් වෙන මිනිහෙක් ලංකාවේ ඉන්න වැඩිම කලබලකාරයෙක් මහත්තයා. මහත්තයා විශ්ින් මහත්තයාට අහේනි කරගන්නවා අකරුණාවන්ත වෙනවා වද දී ගන්න කෙනෙක් මහත්තයා ගාන ලකුණ නැහැ කියලා. එයා මට අභියෝග කරා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දන්නේ මගේ භාවනා පන්තිට තව 800ක් විතර සෙනගෙනවයි කිව්වා. මම කයි කොච්චර කෙරුවක්වත් මහතර මහත්යත් එක්ක ඉන්න වෙලාවක් නැහැනේ. විවේකයක් නැහැනේ. තුන් සැරයක් කියනකම් එයා කිව්වා නෑ මම කොච්චර වැඩ කරොත් මට සතිය තියෙනවා කරනවාමයි කියලා. ඒකල්ලලා ඇඳ නැගිට නැගිටින ගම මං කව මහත්යෝ විවේකේ ජීවනත් මහත්යෝගේ වැඩ දාගන්නවද විවේකයක් දන්න මිනිහෙක් කියලා. විවේකයක් කගේ කරන මිනිහෙක්. උහුම ඇඟේ වැඩ දාගන්නවද කියලා. එතකොට නැගිටින ගම කිව්වා මම පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ඒකත් තුන් සැරයක් බෑ කියලා තමයි කිව්වේ. මේ විඥානයක් පිළිබඳව විමුක්තියක් පිළි විඥාන විමුක්තියක් විවේකයක් ගන්න මිනිහෙක් කවදාකවත් හිතලා ඇඟට වැඩක් දාගන්නේ. මට මේක දෙන්න මම මේක කර දෙන්නම් කියලා කවදාකවත් එන්නේ ඒ නිසා තේරවාදයේ බරපතල චෝදනාවක් තියෙනවා තේරවාදයේ හරිම ආත්මార్థකාමී තමන්ගේ වැඩ විතරයි බලන්නේ සමාජ සේවාවල් කරන්නේ සමාජ සේවාවල් කිරීම කරන්න ගියොත් එක වෙන පාඩුව නිතර සලකා බලනවා විවේකයමයි සලකන්නේ කියලා හරියට චෝදනා කරනවා. මෙතන ඉන්න කට්ටියත් මට චෝදනා කරා. කොහොම කෙරුවොත් කොහොමද ස්වාමීන් වහන්සේ මේ මේ රට නගන්නේ කොහොමද බුද්ධ ධර්ම දිනු කරන්නේ අර මේ. මට එකයි අහන්න තියෙන්නේ ඕගොල්ලන්ට තියෙන සුදුසුකම මොකද්ද බුද්ධ ධර්ම ගැන කතා කරන්නේ. ඒ කතා කරන මිනිසෙකින් කතා කරලා අහන්න ඔබට තියෙනවද හැඟීමක් සීල ශාසන කියන්නේ මොකද්ද කියලා දන්නවද? සමාධි ශාසන කියන්නේ මොකද්ද කියලා දන්නවද? ප්‍රඥා ශාසනය මොකද්ද කියලා දන්නවද? දන්නේ නැතුව කියලා කරන සේවය මොකද්ද? මේ විඥානය කිව්වට මට පුළුවන් මමත් කෙරුමි කියලා කිව්වට ඒකද බුදුහාමරෝ ගරු කරන්නේ බුදුහාම කිව්ව පැත්තකට ළඹ සුදුසුකම් ලැබපන් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් අනේ එදාට මින් ඔන්ටෝන වැඩේ වෙයි එමේ සුදුසුකම් නැතුව මේ වැඩේට බහිනවා කියලා කියන්නේ සාසනට විශාල අපකීර්තියක් සාසනයේ වැරදියට නියෝජනය වීමක් මේක ඇත්තටම පුද්ගල දෝෂ නෙවෙයි මේ විඥාණය පටලවා ගැනීම නිසා මිනිස්සු මමත් කෙනෙක් මමත් දක්ෂයෙක් මමත් පුළුවන්කාරයෙක් කියලා පුළුවන් තරම් ඉහළට යන්න හදනවා දඟලන්න හදනවා අන්තිමට බලනකොට මේක නිකන් වීදුරු මාලිකාවක් බව දැනගත්ත ගමන් අහසට ඉනිමන් බඳින්න හදනවා වගේ වැලි වලින් ලණු අඹරන්න හදනවා වගේ කරන්න බැරි දෙයක් වන තීරුම් ගන්නකොට යත් ඉවරයි කාලෙත් ඉවරයි වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වභාවයෙන් විඥානය ගැන කතා කරනකොට කියනවා ස්වභාවයෙන්ම මේ හිත පුදුමාකාර ශක්ති ජනකයි. පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටා. මහන්නේ මේ හිත නික්ලේශි වෙන්න වෙන්න පුදුමාකාර ප්‍රබාසර ගතියක් තියෙනවා. පුදුමාකාර විවිධ දැකීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ පිටින් ගෑවිච්ච ආගන්තුක උපක්ලේශ නිසා ඒකේ ප්‍රභාව ආභය මේ තෙද මැකිලා තියෙනවා. පිටින් ගෑවිච්ච කුණු කහටක් නිසා. පිටින් බැඳිච්ච මල කඩක් නිසා. කසටක් නිසා මේක බැඳලා තියෙන නිසා පේන්නේ නැහැ. නමුත් ඇතුලේ බුදුම ප්‍රභාසරයක් තියෙන කියලා මේ භාවනා කරපු කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. මිනිස්සෙක් ගැන. අබස්සරමිතම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨං උපක්ලිට්ඨේ උපක්ලිට්ඨා. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති අසුතවත් පුතජනයා දන්නේ නැහැ මනුස්ස හිත කියලා කියන්නේ බොහෝම වටින දෙයක් බව. එයා මම කියලා හඳුනා ගන්නට පිටින් ගෑවිච්ච මලකඩ ටික විතරයි. අනික් කෙනා දිහා බල්ලක් දකින්නේ අර පිටින් ගෑවිච්ච මලකඩ ටික විතරයි. යාට පේන්නේම මේක කුණු. කෙලිස්. සදාචාරයේ පිරිහිලා. දුරාචාරය සිද්ධ වෙනවා. මොකද දකින්නේම අර පිටේ තියෙන මලකුණු විතරයි. එහෙම නැත්නම් කාට විතරයි මලකඩ විතරයි. තං අසුතෝතෝ පුදුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි කියලා තන. එහෙව් මිනිසුර කවදාකවත් භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද මාසයා දකින්නෙම කුණ, දකින්නෙත් කුණ හරහාමයි. ඒක ඊටාම සුනීති තුනී සිවියක්. ඒ සිවිය විද ගන්න තරම් විපස්සනාවක් නැහැ. ඊටාම තුනී සිවිය විදගත්තා නම් තේරෙන පටන් අර ගන්නවා මේ හිත ස්වභාවික හිත. සංස්කරණ වෙච්ච නැති හිත. සංඥා වලින් අනාගත්තේ නැති හිත මේ සැපම හොයාගෙන අන්තභාග වෙච්ච නැති හිත බුද්ධුම තෙදවත් බුද්ධුම බලවත් බුද්ධුම මනුෂකමක් තියෙනවා. නමුත් මේ සංස්කාර අනුව සංඥා අනුව එහෙම නැතුව මේ වේදනාවේ සැප මම පොහසත් නුඹ දුප්පත් කියන කහට ටික අයින් කරලා ගත්තොත් මේක අපි අතර තියෙන පුදුමාකාර සමානකමක්. නමුත් මේ අනුව නම් අනින්න හදනේ මිනිස්සයා උසස් පහත්කම එහෙව් මනිය මිහුට කවදාකවත් භාවනාවක් හරියන්නේ නැහැ. සමාධි භාවනාවක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒකෙන් පේන තියෙන්නේ මේ ඉන්න ඔක්කොමලා නුසුදු සම්භාවයටපත් කරන නාස්තික ප්‍රකාශයක් වගේ වගේ පේන්න තියෙන්නේ. මේක අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් වෙනවා. නමුත් ඒක කියලා ඊට යටින් සරුවත් chance සඳහන් කරනවා පබස්සර මෙදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ලේට්‍ය උපක්‍රීතා. අනේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. මේක පිටින් ඇතිවෙච්ච පොඩි මලකඩ මඩ මඩ ගහටක් කසටක් නිසා මේකේ ප්‍රභාෂණය මේක තුන තං සුතවතෝ පුතුජනෝ සුතවතෝ අරිය ශාවකෝ ජානාති පිටින් මේ මලකඩ බැඳුනට ඇක්චුලි දමරත් කරන බව සෘතවත් වූ ආර්ය ශාවකයා දන්නවා තං සුතවතු වරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාමි. අන්න ඒ මනුස්සයාට භාවනා හරියනවා. මොකද එයා හැකි සංඥාවෙන් බලන්නේ මේක දිහා. පිටපොත්ත ගුණ වෙලා තිබුණාට ඇතුලේ දඹරත්තරණක් තියෙන බව දන්න නිසා පිටපොත්ත ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. අනුන්ගේ පිටපොත්ත දැකලා අනු මනින්න යන්නේ නැහැ. එයා ඒක විනිවිදින්න උත්සාහ කරනවා. විනිවිදපු ගමන් ඇතුලේ තියෙන දඹරත්ත. ඒ මනසට භාවනා හරියනවා. ඒ මනසට ශ්‍රද්ධාව පිහිටනවා. මනසට කුසල ඡන්දේ වෙන්නේ. මනසට අදිමොක්කේ පිහිටනවා. අනික හැම කෙනාම භාවනා කරන දෙකට දෙතාවර වෙලා අයියෝ මෙච්චර කෙලෙසිච්ච හිතකින් මෙච්චර කෙලෙසිච්ච ලෝකේ කොහොමනම් භාවනා කරන්ද මොකද ඔක්කොගෙම තියෙන්නේ කෙලෙසිච්ච ගතියක් මොකද එයා දකින්නේ කෙලෙස් හරහා දකින්නේ ඉස්සරහ මතු පිට තියෙන කෙලෙස් සරුවචාන්සික මේ විපස්සනාවේ පෙන්වන්නේ මේ හිතේ තියෙන වට පිට කට්ට නැත්නම් මතු පිට දැක්ම විනිවිදනම් ඇතුළේ තියෙන පුදුම ප්‍රභාෂරයක්. මේක සමහර විටට බටේට මානසිකත්වයේ හැටියට උඩුහිත යටිහිත කියලා දෙකකට කඩලා පෙන්නනවා. උඩුහිතේ තමයි මේ අපේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධමාන, තාරාතිරම්, මැනිලි කිරිලි ඔක්කොම. යටිහිත අතින් අපි ඔක්කොම සමානයි. යටිහිතේ තියෙන manussකම. අපිට manussකම දකින්න බැරි අපි මේ අල්ල බදාගෙන තියෙන සංඥා ස්කන්ධය නිසා අපි අල්ල බදාගෙන තියෙන සංස්කාර ටික නිසා අපි අල්ල බදාගෙන තියෙන මේ සැප සොයන ගතිය නිසා අපි අල්ල බදාගෙන තියෙන මේ රූපේ නිසා මම කියන්නේ මේ රූපේ කියලා අල්ලගත්තොත් මම කියන්නේ මං විඳින සැප ටික කියලා අල්ලගත්තොත් මම කියන්නේ මගේ මතක සටහන් ටික කියලා අල්ලගත්තොත් මම කියන්නේ මම මෙතෙක් කල් කරපු කෙරුවාවල් ටික කියලා අල්ලගත්තොත් ඉතින් මට වැඩි අනිත් එක්කනට රූපේ වෙනස්නේ අනිත් එක්කනගේ සැප විඳපු හැටි වෙනස්නේ එයාගේ මතක සටහන් වෙනස්නේ එයා කරපු කෙරුවාවල් වෙනස්නේ ඉතින් අපි දෙන්න දෙන්නේ ඉතින් එයාට වැඩිය මම ලොකුයි කියනවා එයා මට වැඩිය ලොකුයි කියනවා මේ අතරමැද පුදුමාකාර උරුට්ටුවක් තියෙනවා නමුත් මේ පිට කට්ටේ මේ හේරම තියෙන්නේ. පිට මඩ කහට මේක තියෙන්නේ. එයින් ඇතුළට ගිය ගමන් මේක කිසිම වෙනසක් නැහැ කියන එක මේ මෑතකදී තමයි විද්‍යාව පිළිගත්තේ මේ RNA DNA පරීක්ෂණ වලින්. ඒගොල්ල ලෝකේ ඉන්න තාක් පරීක්ෂණ සම්බන්ධයෙන් හැකි තාක් සියලු දෙනා ලක් කරා මේ RNA DNA පරීක්ෂණ බලනකොට මිනිස්සු දෙන්නේ අතර RNA DNA වල වෙනස තියෙන 0.02ක පමණයි කියලා හොයාගත්තා. ඔක්කොම සමානයි. අර දශම බිඳුවයි දෙ බිඳුවයි දෙක තමයි මේ උස් කරගෙන කතා කරන්නේ. ඒකට තමයි මේ ක්‍රෝධ කරන්නේ. ඒක තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒක තමයි මසුරුකම් කරන්නේ. ඒක තමයි වෛර කරන්නේ. තෝ තෝ වරපල කියන රණ්ඩු කරන්නේ. අර විෂම ධාවේ තියෙන දශම දෙකේ නැත්තම් බුදුහාමර කියන අර ආගන්තුක උපක්‍රේෂය. මේ අතර සිංහල බෞද්ධයා දෙමළත් එක්ක රණ්ඩු කරනවා. මතක නැහැ ඌත් ඌත් අම්මා කෙනෙක් වදපු එකෙක් කියලා මතක නැහැ. කියනකොටම ඇඟේමයි කෙලින් වෙලා ඉන්නවා කන්න ඕනේ මරන්න ඕනේ කපන්න ඕනේ කොටන්න ඕනේ කියලා පැනගෙන යනවා. කොච්චර චේතනාවක් පාස වචනයක් පාස ක්‍රියාවක් පාස කෙලෙස උපදිනවද කියලා තේරෙන්නේ නැහැ මොකද මේ ಜಾති මාමකත්වය නිසා. ඉතින් මේව පෝෂණය කරන දේශපාලනඥයෝ පුළුවන් තරම් හරියට විඥානයේ දෙකට කඩලා දෙක රණ්ඩු කරන්න කරන්න විඥාණයට පොහොර හම්බ වෙනවා වගේ දේශපාලනඥයන් කරන සුද්ධත් අපිට කෙරුවේ දෙකට කඩලා පාලනය කරන්නේ. මේක තමයි විඥානේ දිගටම කරන්නේ. ඒ නිසා අපි දැනගත්තොත් මේ විඥානේ කෘත්‍ය මොකද්ද? මේ සංසිද්ධිය නාම රූප වශයෙන් දෙකට ගන්න. නාම වල රූප ලක්ෂණ නැහැ, රූප වල නාම ලක්ෂණ නැහැ කියලා. ඉතින් මේ දෙන්න අතර ගනුදෙනු සම්බන්ධය බලන්න බලන්න විඥානය පෝෂණය වෙනවා. හොඳට නාම ධර්ම සංසිඳවලා රූප ධර්ම සංසිඳවලා නාම රූප දෙක සම තලයට එනකොට විඥානය අසරණ වෙනවා. විඥානේ කොච්චර අසරණ වෙනවද කියනවනම් මම මෙතන නෑ කියලා හිත කියනවා. මගේ ඇඟත් මෙතන නෑ. මට මතකත් නෑ. මොනවා වුණාද දන්නේ නෑ කියලා විඥානේ තේරෙන්නේ විසඤ්ඤ වෙන්නවා වගේ. නින්දට වැටෙනවා වගේ. ක්ලාන්ත වෙන්නවා වගේ එතකොට නැගිටලා දුවනවා. මේ භාවනා හරින මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. එක්ක කේන්දරේ බලවන්න ඕනේ. එහෙම නැත්නම් අංජනමක් අරින්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න ග්‍රහය මොකද වෙලා තියෙන කියලා බලන්න ඕනේ. මොකද අර විඥානයේ අඩු වෙන දුර්වල වේගන යනකොට හරි ආහාර නැති වෙනකොට අපි විජහාට ඒකට පෝෂණය දාන්න හදනවා. මොකද මැරෙයි කියලා හිතිලා. මැරෙයි. භාවනාවට එන්නේ නම් කාය ජීවිත নিরপেক্ষව කියලා තමයි. නමුත් යන්තමට අර ඩිංගිත්තක් එහෙම වෙනකොට මේ විඥාණයට දුමාකාර බයක් ඇති වෙනවා. ඉතින් මේකට බුදුරජාණන්සේ දීලා තියෙන උත්තරේ තමයි ටික ටික මේක පුරුදු කරන්නේ. වරින් වර වරින් වර ආස්වාද ප්‍රසආසයේ වෙනස නැති වෙනවත් එක්කම හිතේ මොකද්ද කඩාවැටීමක් වෙනවා. ආස්වාද ප්‍රසආස ගෙවෙනවත් එක්ක මේ කඩාවැටීම වැඩි වෙනවා. ආස්වාද ප්‍රසආස නොදෙනී ගියාට පස්සේ අපිට පේන්නේ අපි හෙලකරින් පල්ලට වැටෙනවා වගේ. එමුදට විඥානයේ ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. විඥාණයට දරන්න läග ගන්න තැනක් නැති වෙනවා. තැනක් නැති වෙච්චාම Tamanne පේන්නේ දැන් මම වැටුණා. මේ වැටීම මගේ කිල් නැවතත් ඇස් දෙක අරලහව අතපත ගාලා හරි කැලී ටික තියනවාද කියලා බලන්න. ඉඳ ගන්නවට තිබුණු කැලී අඩුපාඩු නැතුව තියනවාද කියලා බලලා ආයෙ චුස්මක් ගන්න ආයෙ භාවනා කරන්න පටන් ගන්නවා. නමුත් මේ කරන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් විඥානීය ගෙවන් කිරීමක් කියන එක දන්නවනම් සත්පුරුෂයෙකුට සතුටක් ඇති වෙනවා ඉස්සල්ලාම කායනුපස්සනාවේ සංසිඳීමක් වෙනකොටම මේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන පිටලෙල්ලෙන් ඇතුළට යනවා විඥානයේ පිටලෙල්ල තමයි ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ හැම ගණුදෙනුම සිද්ධ වෙන්නේ මොකක් හරි ඇහැට කනට නාසයට දිවට කයට සම්බන්ධ වෙලා එතකොට ඒක දන්නා මේ අත්දැකීම ලබන්නේ අතවල් කොණෙන් කියලා. කාය විඥාණයට සම්බන්ධයි. ඇහැට කනට නාසයට දිවට සම්බන්ධයි. ඉතින් මේක තමයි මුළු ලෝකෙම ගත කරන්නේ. මේකට අපි කියනවා ආමිෂ සුඛය කියලා. ලෝකේ තියෙන ආමිෂ සුඛේ ලෝකායත සුඛේ කියන්නේ ඕකටයි. ගේහිත ගේහසිත සුඛේ කියලාත් ඕකට කියනවා. මේකට තිරච්ඡාන සුඛේ කියලාත් කියනවා. තිරිසන් සුඛේ කියලාත් කියනවා. මුර්ග සුඛයක්. මේක කාටත් පොදුයි. මේක මේ තිරසනාට මනුස්සයට ඔක්කොටම පොදු දෙයක්. අත් මනුස්සයට විතරක් කර්මස්ථානට හිත දාලා හිත නම අදුරට නමුවට පස්සේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් වෙන් වෙච්ච निराமிස වූ සුඛයක් විඳින්න පුළුවන්. මේ निराமிස සුඛේ විඳින මිනිහට විතරක් ඇස් දෙකම ඇති මිනිහයි කියලා බුදුහාමුදුරු කියනවා. ආමිෂ සුඛයක් විතරක් දන්න මිනිහට කියන්නේ ඒක ස්පොට් එකයි කියන. පේනවා හැබැයි ඒක ඇහි පේන්නේ. ගැඹුරු පේන්නේ. නිරාමිෂ සුඛයක් දැක්කට පස්සේ තමයි මිනිසෙකුට ධානා සුඛයක් සමාධි සුඛයක් ශක්තිය බලවත් වුණ දවස තමයි නොදැක්ක දෘෂ්ටි කෝණේ පේන්නේ අන්න එදාට විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයෙන් ඇතුළට එනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වය කියලා කියන්නේ පිටලෙල්ල මේක මේ මොලේ පිළිබඳ පරීක්ෂා කරන කට්ටිය ඒගොල්ලන්ගේ දැනුමත් එක්ක සංසන්දනය කරනවා අපේ සුසුම්නාවේ උඩ කෙළවරේ ඉඳලා නලල දිහාවට යන පතයක් ඉරක් ඇන්දොත් සුසුම්නාවේ කෙලවර තමයි තියෙන්නේ අපේ ශිෂ්ටාචාරයේ අපේ පරිණාමයේ ඉතාමත් ප්‍රාග් අවදී ඇති වෙච්ච ස්නායු ටික. එnde end end end පිටට යන්න යන්න යන්න යන්න ඒ කියන්නේ අර ප්‍රාග් අවදී සඳහන් කරලා තියෙන උර්ගයන්ගේ තිබුණ හිත. උර්ග හිත තියෙන්නේ මේ සුසුම්නාවේ උඩම කෙළවරේ. ඒක සද්දයක් කරනකොට බය වෙනවා. හදිසියක පැනලා කනවා, නැත්තම් දුවනවා. ඒ ක්‍රියාකාරකම් ටික පරීක්ෂා කරගෙන පනරක කරලා දෙන්න ඒක ක්‍රියාත්මක වෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මුද්දටම වයසට ගිය මුද්දටම අටුවම් බහපු විඥානය මේ විඥානය කියලා කියන්න පුළුවන්. හිත මේ ස්නායු පද්ධතිය තියෙන්නේ ස්නායු කියන්නේ හිත නෙවෙයි. ස්නායු පද්ධතිය තියෙන්නේ සුසුම්නාවේ උදුන. අපි සාමාන්‍ය කුඩා මොලේ කියලත් මේකට කියනවා. ඊට පස්සේ ඉස්සරහට යන්න යන්න අලුතෙන් අලුතෙන් යා ක්ෂීරපායි සතෙක් වෙන හැටි, ක්ෂීරපායි සතෙක් වුණාට පස්සේ ඇහ කන දිව නාසයට ක්‍රියාත්මක වෙන හැටි, ඊට පස්සේ වානරයෙක් වෙලා වානරයට පස්සේ මිනිස්යාගේ කොටස තියෙන ඉස්සරහම නළලේ ඉස්සරහ පැත්තට ගියේ තමයි. ඒක ඉතාමත්ම අති නවීන යන්ත්‍රාගාරයක් තියෙන්නේ. වර්ණ රූපයක් ආපු ගමන් රසායනයක් බවටපත් කරලා ඒ රසායනය මේ මොලේ ඒ ස්ථානට ගියාට පස්සේ ඒක තැම්පත් කරගන්නවා. ඊට පස්සේ ඒ රසායනයෙන් ආපු සංඥාව ආයේ හිතට දෙනවා මේ දැක්කේ ස්ත්‍රියාවක්. මේ දැක්කේ පුරුෂයෙක්. මේ දැක්කේ කහ පාට. මේ දැක්කේ නිල් පාට කියලා ඒ රසායනයක් මගෙන් ගිය සංඥාව නිසා හිතට දෙනවා උඹ ඔය දකින්නේ රූපයක් කියලා. සද්දයක් ඇහෙනකොට ඒ කුරුළු සද්දයක්ද ළඟට එන සද්දයක්ද දුරට යන සද්දයක්ද කියලා ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පුංචි පුංචි ආයතන තියෙනවා මේ ඉස්සරහා කොටසේ. ඒක හොයාගෙන තියෙන ඕන තරම් වෙනස් කරන්න පුළුවන්. අර ප්‍රාග්ගවතියේ මොලේ මොනම තාලෙන්වත් වෙනස් කරන්න බෑ. ඒක දී ඇති දෙයට හැඩ ගැහෙන එක විතරයි පුළුවන්. ඉස්සරහට යන්න යන්න භාවනා කරන්න කරන්න කෙනෙකුගේ මේ ඉස්සරහාම තියෙන ෆ්‍රන්ටල් ලෝබ් කියලා කියන්නේ ඒ කොටස Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන්. Tamanට ඕන විදිහට මේචල් කරන්න පුළුවන්. Tamanට ඕන ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. ඊට පස්සේ රූප දැක්කත් නොදැක්ක කුසෙයි. ශබ්ද ඇහුණත් නැහැ කුසේ ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා. එතන ඉන්ද්‍රියන් හා තද්ද බල සම්බන්ධයක් තියෙනවා. ඇහ කන දිවනාසය ආදී ඉඳුරන්ගේ. ඉන් ඇතුළට යන්න යන්න යන්න යන්න පුද්ගලයාට පාලනය කරගන්න බැරි ස්වයන් සිද්ධ පද්ධතියෙන් ගිහිලා අන්තිමටම අඩියම තියෙන්නේ ඔය මේ උරගයන්ට හා සම්බන්ධ ඔය අපේ ඩයිනෝසිරස් හරීමේ කිය අපි ওই විද්‍යාව ඉගෙන ගන්න. අන්න ඒ වගේ තාමත් නොදියුණු විශාල ශරීර සහිත සත්‍යයන් තිබිච්ච මොළේ හා සම්බන්ධ කොටසක්. ඒක මොන જાතියවත් වෙනස් කරන්න බෑ. ඒක අපිට දී ඇති දෙයක්. අන්තිම තියෙන එක තමයි වෙනස් කරන්න පුළුවන්. දැන් සරුවත් යන ආසෙත් කියනවා මේ අන්තිමටම දීලා ඇති දේ තන්නේ ක්‍රම ඉඳුරන් හා සම්බන්ධයි ඇහ කන දිව නාසය හා කය මන සම්බන්ධයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට සම්බන්ධයි මේකේ තමයි මනුස්සයා පෙන්කෙලින්නේ මේක තමයි මනුස්සයා කාමයේ හොයන්නේ මේක තමයි මනුස්සයා ද්වේෂ කරන්නේ මේක තමයි මනුස්සයා මෝහය ඇති කරන්නේ නමුත් එයින් ඇතුළට ආපු ගමන් මොළයේ පැත්තෙන් බලනොත් මේක සමාන්තර ගතියක් තමයි මොළය කියන්නේ හිත නෙවෙයි හිතෙත් එතනින් පනලා ඇතුළට ආපු ගමන් තියෙනවා निराமிෂ සුඛයක් රූප නොබලා ශබ්ද නාහ ගන්ධ රස නැතුව කයේ කිසියම් චේතනාවකින් තොරව සමාධිගත වෙච්ච හිතෙන් රූප බලලා ලබනවට වැඩිය පිරිච්ච සන්තුෂ්ටි කර පුදුමාකාර සතුටක් ඇති වෙනවා. එතකොට මේ විඥාණය ඉන්ද්‍රයන් හා සම්බන්ධ විඥාන කියන ඉන්ද්‍රිය බද්ධ විඥානය කියලා ඉන්ද්‍රයන්ගෙන් ඈත් වෙන්න වෙන්න අපි ඒක භාවනාදී අත්දකින්නේ ආනාපානේ සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා යනකොට හිත කලබල කරගන්න නැතුව මේක හොඳයි කලබල වෙන හිතට වැඩියි. ගොරෝසු ආනාපානට වැඩිය හොඳයි. සියුම් ආනාපානට වැඩිය දැන් ඉන්නේ අති සූක්ෂම ආනාපාන කියලා යනකොට ඒ පුද්ගලයා පළවෙනි වතාවට ජීවිතේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් වෙන් වෙච්ච රූප සද්ද ගන්ධ රසයන්ගෙන් වෙන් වෙච්ච පිරිච්ච ගතියක් අත්දකිනවා. මේක අත්දකින්නේ භාවනා කරන කට්ටියකින් බොහොම සුළු පිරිසක්. මොකද හේතුව ඒකට බය නිසා. ඒකට සැක නිසා. ඒක ඒකාකාරී නිසා. ඉතින් දැනුණා නින්දට වැටෙන නිසා. ඒක ආසරණ කරන නිසා ඒක බයලවන නිසා මේක දැක්කට කවුරක්වත් ඒක සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වුණොත් තේරෙන පටන් අර ගන්නවා ආමිෂ සුඛය ලකූ වියදමකින් ලබා ගන්න ඕන එකක්. නිර්ආමිෂ සුඛය නොමිලේ ලැබෙන එකක්. ඒ නිසා කියනවා ලද්දා මුධා නිබ්බුතිම් බුඤ්ජමානා කියලා නොමිලේ ලැබෙන මේ විඥාණය, නොමිලේ ලැබෙන මේ විමුක්තිය. මේක තදබල විමුක්තියක් නෙවෙයි. නමුත් විවේකයක් නිර්ාමිෂ දෙයක්. මෙන්න මේක තමයි ආධ්‍යාත්මය කියන්නේ. මේකෙන් එහාට තමයි ආධ්‍යාත්මික ලෝකේ තියෙන්නේ. නමුත් මේකෙන් නිවන නැහැ. මේකට කියනවා විඥාණය ප්‍රතිෂ්ඨාවක් නොලබන විඥාණය කියලා. කියන්නේ රූපයන්ගේ, සද්දයන්ගේ, ගන්ධයන්ගේ, රසයන්ගේ පෝෂක ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඇහැ කන දිවනාශයෙන් ප්‍රතිෂ්ඨාවක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හොඳට භාවනාවේදී ඒ තැම්පත් විවිකතෙන්ට ආවනම් එතන ඉඳලා හතර හොඳට හුරු කරගත්තා පස්සේ සිද්ධි කරගත්තා පස්සේ බලත හැකි මම මේ විඳින විඳිල්ල ඇහෙන් රූප බලනකොට ලබන ධාතු විඳීමක්ද කනෙන් ශබ්දහනකොට ලබන ධාතු විඳීමක්ද නාසයෙන් ගඳ බලනකොට ලබන ධාතු විඳීමක්ද දිවෙන් රස බලනා වගේ විඳීමක්ද කයේ ඉන්න බව ඉරියව්වෙන් ලබන විඳිල්ලක්ද හිතට ආපු හිතවිල්ලක්ද බොහෝම ලස්සන වෙන එකක්වත් නැහැ මෙතෙක් කල් එල්ලීගෙන ආවේ ආස්වාද ප්‍රසවාසයේ ඒකක් නැහැ. නමුත් හරි පිරිච්ච ගතියක් තියෙනවා. හරි සන්තුෂ්ටි කරගතියක් තියෙනවා. මේක හොඳට සිද්ධි කරගෙන වශී කරගෙන හුරු කරගත්තට පස්සේ ඒ යෝගාවචරයට එලොමෙලෝ දෙකම පේන්න ගන්නවා. කලිතන කලිත තේනවා. මොන කෑම මොන පුද්ගලයා මොන ධර්මයේ ඇසුවොත්ද මේ විවේකයට යන්න පුළුවන්. මොන කල්යාණ මිත්‍ය ඇසුරු කෙරුවොත්ද මොන විද්‍ය තක්මන් කෙරුවොත්ද ඊට පස්සේ යාට පුළුවන් වෙනවා මේක ටික ටික ටික ටික දියුණු කරන්න. ඉතින් මෙතනින් එහාට දැන් විඥානයේ ප්‍රතිෂ්ඨාවක් රූප ශබ්ද ගන්ධ රස වල නැති නිසා විඥානය කරන්නේ මනෝ රූපම වාගෙන මානසික සද්දම වාගෙන ගන්ධ රස පහස ලබාගෙන මේ විඥාණයට කොහොම හරි ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්න හදනවා. නිසා මම ඊයේත් මතක් කරා වගේ චේතනා සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙනවා යන්ත චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස හිතියා. ඒ වෙලාවේදී චේතනා මත තමයි හිත දුවන්නේ. ප්‍රකල්පනා මත තමයි හිත දුවන්නේ. අනුසේ ධර්ම මත තමයි හිත දුවන්නේ. හිතට ආශගෙන මූලික ආහාරණ වේල නෑ දැන්. රූප ශබ්ද ගන්ධ රස නෑ. අහකන දේවනාස සම්බන්ධයක් නෑ. මෙන්න මෙතෙන්දී යෝගාවචරය තමන්ගේ චේතනා ලෝකේ, මනෝ ලෝකේ එහෙම නැත්නම් කියන ආශාවල් වල ලෝකේ අතරමං වෙනවා නිවන බලාගෙන නෙවෙයි නම් භාවනා කරන්නේ. ප්‍රකල්පනා ලෝකේ අතරමං වෙනවා. එහෙම නැත්නම් අනුසය ලෝකෙටමත් වෙනවා. නිසා යෝගාවචර දැන් දැනගන්න ඕනේ භාවනාව යන්නේ නාම ධර්ම දිගේ දැන්. ඒ නිසා මෙතෙන්දී චේතනා විවිධ මාර්ගෙන් මතුවෙනවා. ඒ චේතනා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ඒව එන එක නතර කරන්න යන්න එපා. ආපු දේවල් අල්ලගන්න නැතුව. ප්‍රතික්‍රියා නොකර අතාරින්න. ඒ වගේම ප්‍රකල්පනා හොඳ ලස්සන පැහැදිලි කල්පනාවල් సౌందర్యාත්මක අදහස් වෙන්න පටන් ගන්නවා ප්‍රශ්නයක් නෑ ආවට නමුත් මම මාගේ කියාගන්න එපා මේ විඥානයේ මායාවක් බව මේ විඥානයේ මවාපෑමක් බව විතරක් දැනගෙන මායාවට අහු වෙන්නේ නැතුව නැත්නම් අනුශේ ධර්ම බුද්ධමාකාර විදිහේ සෙල්ලම් කරන්න පටන් අර ගන්නවා කිසියම් සම්බන්ධයක් නැතුව ආසාවල් පහළ වෙනවා කිසියම් සම්බන්ධයක් නැතුව ද්වේෂ පහළ වෙනවා කිසිම සම්බන්ධයක් නැතුව දඩස් කාල නිදි මත එනවා. හිත විකසිත වෙන ගතිය එනවා. මොනවදෝ දෙල්ලම ගයක් යනවා. හිතා ගන්න බෑ ඇයි මේ හදිසිය මේ වෙන්නේ කියලා. අනේ හැම දෙයක්ම මේ විඥාන විශ්ින් කරන දේවල් මිස ඇත්ත නෙවෙයි. ඇත්ත වගේ පෙන්නන තාත්වික වගේ පෙන්නන දේවල් කියලා මෙන්න මෙතනදී හොඳට මේන චිත්ත සංස්කාර ධර්මයන් ආත්මය කරගන්න නැතුව පොස පොර දාන්න නැතුව ප්‍රතික්‍රියා නොකර වැඩි හොඳට බලාගෙන ඉන්න නම් ඉතින් සෑහෙන පෞරුෂත්වයක් අවශ්‍යයි සෑහෙන පෙරලෑස්තියක් අවශ්‍යයි සෑහෙන අත්දැකීම් අත්තරදි රාශියක් අවශ්‍යයි ආන්නේ මේ හිටියොත් ඊට පස්සේ විඥාණයට චේතනා නැතුව ගියා ගිහිල්ලා ප්‍රකල්පන නැති වෙලා අනුස්සේ පමණක් ඉතුරු වෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ සූත්‍රය ගෙනියන්න හදන්නේ. ඒ නිසා දැනගෙන චේතනා නොකරන අදිස්ථාන කරන්නේ. එතෙන් චේතනා කියන්නේ සංස්කාරවල. ඊට පස්සේ ප්‍රකල්පනා එන්න අරින්න ආවට කලබල වෙන්නත් එපා ආඩම්බර වෙන්නත් එපා යන්නයි. එතකොට අනුසය විතරක් එන්න පටන් අර ගන්නවා. ඒ අනුසයේ සෙල්ලම උදුමාකාර චපල ගති වංචනික ගති නැති දෙයක් ඇති කරලා පෙන්වන්න හතිය ගති යනකොට යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි වූ විඥානයක් එක්ක නේද මම මෙච්චර කාලයක් ගත කරේ මෙයා නේද මම අදහගෙන විශ්වාස කරන කවල පොල නාවලා කරලා හැදුවේ නමුත් මෙයාගේ වැඩපිළිවෙල දිහා බලනකොට යාට හොඳින් බැරි නම් නරකෙන් නැති දේවල් මවලා පෙන්නේ මා নানা ආකාර මේ මායාවල් කරලා පෙන්වන්න පටන් ගන්නවොත් විඤ්ඤා එතකොට යෝගාවචරය ශ්‍රද්ධාවක පිටලා ඉන්න නිසා සීලක පිළිట్లా ඉන්න නිසා සමාධියක සත්‍යක ආරක්ෂාව තියෙන නිසා ඒකට හොඳට ඒ දේ යන්න අරින්න පුළුවන්. මේක හරියට කියනවා අපි ලස්සන ඒ කියන්නේ හොඳට සංස්කරණය කරන ලද ටෙලිඩ්‍රාමා එකක් බලන ඉන්නවා. මේ සියලු දෙනාම කටත් අරගෙන බලන නමුත් යෝගාවචරය දන්නවා මේක නාඩගමක් බව. මේ ඉන්නේ ඔක්කොමලා ඇඳලා ඉන්න බව. මේ ඔක්කොමලා රංගපාන බව යාට තේරෙනවා නම් ඒකෙත් ඉන්න නාඩගමක් නැහැ. එහෙම නැත්නම් කාටුන් චිත්‍රයක් වැඩ කරනවා. ඒ වේගෙන් දුවනකොට පේන තියෙනවා සත්තු එහෙම යනවා, මිනිස්සු ඇවිදිනවා, ගස්වල වල වැඩ කටයුතු ගොඩක් පේනවා. නමුත් අපි හිතමු මේ ඒ වැඩ කරන ප්‍රොජෙක්ටර් එකේ වේගය අඩු නැයි කියලා. හරිම වේගෙන් දුවන්නේ නැහැ. වේගය අඩු කරපු ගමන් ඒ කාටුන් චිත්‍ර රාමු එක එක එක එක පේනකොට නිකන් ඉරිකැලි ටිකක් විතරයි තියෙන්නේ. ඉරිකැලි වලින් තමයි අතක් උස්සනවා වගේ පේනවා, දඟලනවා, දඟලනවා ඔක්කොම මේ ක්‍රියාකාරීත්වය අරන් තියෙන්නේ. රූප නැතුව රූප වලින් පණ තිනවා වගේ රැකලා ඇදලා දෙනවා. ඒක නිසා හරියට ඒ පුද්දල තිරේ දිහා නෙවෙයි බලන්නේ ඒකට ප්‍රොජෙක්ටරේ දිහා. කොහෙන්ද මේවා මේ මැවිලා ඇවිල්ලා තිරේට වැටෙන්නේ? තිරේ වැටුණාට පස්සේ බලන්න හිටියට කොහෙන්ද මේ මැවිලා ඉන්නේ කියලා බැලුවොත් විඥාණයට රූප නැත්නම් හම වාගෙන බලනවා. ඉතින් ඒකට හරි ප්‍රශ්නයක් එනකො කමවාගත්ත දේද කොච්චර සත්‍යයේද? අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ඇත්තට පේන රූපත් මවාගත්ත දේවල් තමයි. අපි සාමාන්‍ය වචනෙට කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදෙයි. අපිට හොඳ වුණොත් ඒක හොඳයි තමයි. නරක වුණොත් නරකයි තමයි. දේවල් වල නිවේචින අපි එකට ආරූඪ කරන රූල්හි ධර්ම නිසා මේ මවාගත්ත ලෝකයේ අනුශේධ ධර්ම දිහාට ගියාට පස්සේ විඥානේ දැකලා මෙව නිකන් මායාවක් විතරක් කියලා දැනගෙන ඒ පිළිඹුවත් ඒ කියන මායාවේ මායාකාරී තත්ත්වයක් දකිනවනම් ඒ විඥානේ යමක් පිළිඹු නොකරන தත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකට අනිදස්සන විඥානය කියලා කියනවා. ඒකේ නිදසුන් කරන්න බෑ. නිදසුන් කරන්න අවශ්‍ය කරන්නා වූ මේ ගොරෝසුකම ඒකේ නැහැ. ඉතින් ඒකේ ඉන්නේ අර ඝන බහල විඥානයේ ඉඳලා අනිදස්සන මේ ඉන්ද්‍රිය බද්ධ නැති විඥානයේ එහෙම නැත්නම් නිරාමිෂ සුඛයට ඇවිල්ලා ඒකෙත් පදන් වෙලා ඒකෙන් පස්සේ හම්බ වෙන මේ සංඥා වේදනා හොඳට තේරුම් අරගෙන ප්‍රකල්පනා චේතනා තේරුම් අරගෙන දැක දැක දැනගෙන ඒව අයින් කරන පටන් අරගත්තොත් ඒක තුල වැඩ කරන මේ අනුශේ ධර්ම වැඩ කරන පටන් අරගත්තට පස්සේ අර දෙක නැති වුණත් විඥානේ අතාරින්නේ අනුශේ ධර්ම අරමුණු කරගෙන අනුසය මත ප්‍රතිෂ්ඨාව ලැබලා ඒකෙන් කොහොම හරි නාඩගම දිගට ගෙනියන ගතියක් තියෙනවා. කොටු කරගත්ත දවසේ අනිත් ඔක්කොම අයින් කළා මේක කොටු කරගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේක පුදුමාකාර මවාපෑමක් වුණා කියලා නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා පේන පින්දුපමං භික්කවේ රූපං වේදනා බුබ්බුලූපම සංඥා මරිචුපු මරිචිකූපම කදලූපමා සංඛාරා මායූපමා විඥාන විඥාන මායාකාරී මට ඕනේ ඇස් බැඳීමක් කරලා පෙන්වන්න පුළුවන් කරලා පෙන්නගෙන යාම ඒක කාලා අනික් කාටත් ඒක එහෙමමයි කියලා පෙන්වන්න හදනවා එනිසා මේ ආකල්ප මත දුවන ඒ ලෝකයේදී කෝකද සත්‍ය කෝකද හිතින්ම වාගත්ත කියන එක එතෙන්ද ගිය කිනාට විතරයි තේරෙන නිසා කවදාකවත් මිනිස්සේ එළිය කෙනෙක් හරි දැන දැන දැක දැක නරක දේවල් කරන්න ඕනකමක් නැහැ කෙනෙකුට. මේ මිනිස්සයා මේ පසෙ හේතුඵල ධර්ම වලට ආවට පස්සේ ආතින් ඒක කෙරෙනවා. කිරණ ප්‍රතිවට ඉන්න කට්ටිය මේ මනුස්සයාට දඬුවම් කරන්න පටන් ගන්න ඔබ වැරදි වැඩක් කරුවේ සම්මුතිය කැඩුවයි කියන. එතන හොඳ වැඩක් කරුණා මට වෙලා ස්තුති කරන්න පටන් අරගන්න. නමුත් මේ මනුස්සයාගෙන් ඇහුවොත් මේ මනුස්සයාට මේ தත්ත්වේ එනකොට ඒක උනා මිසක්කා <coughs> කෙරුවා කියන උත්සාහ කරාට කරන දෙයක් නෑ භාවනා කරන එකට තේරෙන පටන් ගන්නවා මේ එක එකනා එක එකනා අදාළ මේ නාඩගම් ජවනිකා රඟපාගෙන ගියාට ඒ එක්කෙනෙකුටවත් ඒකකවත් පාලනයක් නැත්තේ නෑ එක්කෙනෙකුටවත් ඒක පිළිබඳව න්‍යාය පත්‍රයක් ඇතුව නෙමෙයි මේ වැඩේ කරන්නේ. කෙරුණාට පස්සේ අයිතිවාසිකම් කියන එක විතරයි අපි මේ තියෙන sannivedana ක්‍රමයේ පවතින්නේ. කෙරුවට පස්සේ තමයි ආ මම මෙහෙම කරා මෙහෙම කරයි කියලා කියන්නේ. නමුත් කරන වෙලාව හෝ කරන්න ඉස්සලා හෝ තන්නේ කර පොට්ටයක් දුවන. ඕනෙම තැනක මේක සත්‍යයක්. කවමදාකවත් මෙහෙම දෙයක් කරලා මම මෙහෙම කරනවායි කියලා කියන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. ඒ වුණාට අපි අර මම කරනවා මමත් කෙරුමි කියලා කරන්න පටන් අරගත්තට හරියන වෙලාවල් තියෙනවා වර්ධින වෙලාවල් තියෙනවා යෝගාවචරයට විතරයි තේරෙන පටන් ගන්න මේ හිත කොච්චර මායාකාරී විදියට අනුන්ට මවා බෑමක්ද කරන්නේ ඇතුළත කොච්චර බංකොලොත්කමද තියෙන්නේ ලෝකෙට පරකාශිත වුණාට gedෙට බද බර මර්ගාතයක් තියෙන්නේ එනිසා විඥානයේ මේ තියෙන මේ විප්ලවීය ගමනට යන්න උඟ කෙනෙක් ලෑස්ති නැහැ මොකද හේතුව ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ මනෝලෝකයේ ඒ හීන ලෝකයේ ඒ සීනම වාගෙන ජීවත් වෙන්න ඉදාරින්න මට දකින්න මගේ හීනේ කියලා සින්දු කියන්නේ. ඉතින් ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා තම තමන්ගේ හීන දැක්කන ඉන්න. නමුත් සරුවචනාංශ කියනවා මම අවදිින් ඉන්නේ කියලා. ප්‍රබුද්ධ කියන වචනේ තේරුම ප්‍රබුද්ධයි කියන එක. ප්‍රබුද්ධ කියන්නේ පිබිදෙලා. අනික කට්ටිය සේරම ඉන්නේ තම තමන්ගේ හීන ලෝකේ ගොරොද්ද අදමින්, හීනෙන් ඇවිදිමින්, හීනෙන් කතා කරමින්, හීනෙන් වැඩ කරන ලෝකයක්. ඉස්ලාම් ප්‍රබුද්ධ වෙච්ච කෙනා තමයි බුදුරජාණන්සේ කියලා කිව්වා මිනිස්සුයිනේ අවදි වෙයල්ලා මේ කෙලෙස් නින්දෙන් අවදි වෙයල්ලා මේ කාවද රවට්ටන්න හදන්නේ කවුරුවක්වත් රවටෙන්නේ නැහැ උඹ රවට්ට ගන්න තු උඹට කවුරක්වත් බෑ උඹට අනුන් රවට්ටන්න ඒ නිසා මේ රවට්ට ගනිල්ල නතර කරලා මේකේ ඇති හැටිය දකින්න රූපහරහා මේ විඥානේ දක්වාම සුද්ධ කරන්න යනවා නමුත් විඥානේ හදලා තියෙන සලස්ම හැටියට කවදාකවත් අහුවෙන ක්‍රමයකට නෙමෙයි හදලා තියෙන්නේ. රූප අහුවෙන්න ඉඩ තියෙනවා. වේදනා ලාවට අහුවෙන්න තියෙනවා. සංඥා සංස්කාර විඥාන කියනොට මොන තාලෙමත් අහුවෙන තාලෙට නෙමෙයි මේ මැප් එක ඇඳලා තියෙන්නේ. ඒක හරියට කියනවා නම් විඥාණය නැත්නම් සංස්කාරය නැත්නම් සංඥාවල වැඩපිළිවෙල මාෆියා ඕගනයිසේෂන් එකේ මූලික හොරා වගේ. කිසිසේත්ම ඒකේ වැඩ කරන කිසි කෙනෙක් දන්නේ නැහැ මහේකා කවුද කියලා. දැනගන්න තියන්නෙත් නෑ අයිතිවාසිකමකුත් නෑ. ඔය සමාටෝ ජේම්ස් මොට් ෂෝසොල පෙන්නනවා ඒ බෝඩ් එක රැස් වෙච්ච වෙලාවේදී එල් මහමිනියා පෙන්නන්නේ නෑ. මහමිනියා අත් දෙක විතරක් පෙන්නනවා නැත්නම් කකුල් දෙක විතරක් පෙන්නනවා. එයා තමයි ඔක්කොම විධායක බලතල තියෙන්නේ. එක එක කනට එක එක කනට පවරනවා. කැමැති වුණොත් එයා කියන දෙයට එයා තෑගි දෙනවා. විරුද්ධ වුණොත් එතන බොත්තම දද කරලා මරලා දානවා. බුදු පිටිම ගිලා බහිනවා ඉවරයි ඊට පස්සේ කතා දෙකක්. මේ මේ බෝඩ් එක හරහා තමයි ඒගොල්ලන්ගේ ඉතුරු ක්‍රියාදාමයන් සිදුවෙන්නේ වැඩ කරන්නේ කුලී හේවාය. ඒ කුලී හේවාය දන්නේ කොහෙන්ද විධානය එන්නේ කියලා ඒ වැඩේ කිරුවොත් එයාට ගාණ හම්බ වෙනවා. දැන් ওই ලෝකේ තියෙන මත්කුඩු ව්‍යාපාරේ ගණිකා වෘත්තිය ඔක්කොම සිදුවෙන්නේ මේ වගේ වැඩවලින්. ඉතින් ඒක කරන මිනිස්සු කොච්චර ඇල්ලුවත් ඒ කරන මිනිස්සුවත් දන්නේ මේ ප්‍රධාන සංවිධානයේ මුලැමැදාගම. ඒ නිසා පොලිසිය ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කෙරුවේ මේ කුලී හේවායෝ අල්ලගෙන කුලී හේවාය නැති කරලා කරන්න හැලුවා කරන්න බෑ කුලී හේවාය දන්නෙත් නැහැ මොකද වෙන්නේ. ඒ නිසා දැන් කරන්නේ මොකද්ද කුලී හේවාය බර ගාණක් අල්ලගෙන කට උතර ගන්න. කුලී හේවාය ගොඩාක් කැලුවට පස්සේ තමයි ඒක සුපර්වයිසර් අල්ලන්න පුළුවන්. සුපර්වයිසර්ට ගොඩාක් කැලුවට පස්සේ තමයි ඒ කට්ටිය ප්‍රධානියා ඊට පස්සේ අධ්‍යක්ෂක කෙනෙක් ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩල නායකයා ඊට පස්සේ මහායක අල්ලනවායි කියලා කියන්නේ පුංචි වැඩක් නෙවෙයි. ඒකට සාමාන්‍ය යුනිෆෝම් ඇඳගත්තු පොලිෂන් කරන්න බෑ. ලොකු රහස්සොත්තු සේවාවකින් අරහා සමාන සේවාවකින් අහුවෙන අහුවෙන කට්ටියකින් තොරතුරු අරගෙන තමයි මහවරා අල්ලන්න වෙන්නේ. මහවරා බලනකොට සමහර විට රටේ ඉන්න ප්‍රධානම අග්‍රවිනිශකාරතුමා වෙන්න පුළුවන් හොර කල්ලිත් නායකයා. අල්ලන්න ඕනේ පත්‍රය දාපු ගමන් ඇති. මෙයා තමයි මේ වැඩේ කෙරුවයි කියනකොටම තේරෙනවා ඔය නම්බුකාර හැම කෙනෙක් ළඟම යටි කූට්ටු වැඩක් තියෙනවා. ඒ මිනිස්සු බයක් නැහැ මොකද නිල බලය තියෙන නිසා. නමුත් අන්තිම රට්ටු හිතන්නේ මොකද්ද? මේ කළු පාට කැත දත් දෙකක් තියෙන යකෙක් වගේ කෙනෙක් නැති මේකේ නායකයයි කියලා. යකෙක් වෙන්නේ. යකෙක් නෙමෙයි හොඳම නම්බුකාර වටිනා නිලයක් ගන්න කෙනෙක් තමයි මේවා කරන්නේ. ඒක තමයි විඥානයත් අහුවෙනකොට විඥානය දක්වාම මේ භාවනා විපස්සනා කියලා අහුවෙනකොට අදාහ ගන්න බෑ. මේ මයිත් එක්ක හිටව මේ කරපු <clears throat> වැඩ කරන කෙනා මට මේ සාදුකක් ගෙන දෙන න්‍යාය පත්‍රයකට වැඩ කරනවා කියලා. එනිසා බුදුජානනාංශ කියන්නේ ඒක අල්ලලා හිර කරන්න ඕනේ. දකින්නකොටම යාන්ත්‍රණේ දකින්නකොටම තේරෙන පටන් අර ගන්නවා මේ විඥානයේ මායාකාරී ස්වરૂපය. අපි බාහිරේ මායාවල් බලන්න හරි ආසයි. නමුත් අපි දන්නේ නැහැ මේක ඇතුලේ මායාවක් සිදු වෙන බව. මේක ඇතුලේ වංචාවක් සිදු වෙන බව. මේක ඇතුලේ මවාපෑමක් සිදු වෙන බව. මේක ඇතුලේ මුනිච්චාවක් සිදු වෙන බව. මේක ඇතුලේ ඇස්බැඳීමක් සිදු වෙන බව කියන්න කැමති නැහැ අපි. සර්වඥාන්සේ වගේ කණ්ණාඩියක් හිතරට ගියාම කාටවත් බෑ මායා කරන්න පේන්න පටන් ගන්නවා. ඔචින්චමානේ කාවට අල්ලස් කෙවලා දරු ගැබ් දරුමාවක් වගේ වගේ බණ කී කිය ඉන්න වෙලාවේ ඉදිරිපත් වෙනවා සභාවට ඇවිල්ලා කියනවා ඔහොම බණ කී කිය ඉඳලා හරියන්නේ මේ දරුවට ලක්වේ ගේන්න සල්ලි දෙන්න මට. එහෙම නැත්නම් මට මේ මේ මොනවද කියන්නේ මේ වන්දි මුදල් ගෙවන්නේ කියලා. ඉතින් මිනිස්සු ඔක්කොම කලබල වෙනවා මේ බුදුජාන් වහන්සේට මේ වගේ නිග්‍රහයක් කරන්න බඩදරුවම කෙනෙක්. ඉතින් බුදුජාන් වහන්සේ මූණ දිහා බලලා කියනවා නංගි ඒකේ රහස අපි දෙන්න දන්නව නේද කියලා. ඉතින් පේන්නේ නිකන් හරියට මේ තියෙන රහසෙන් මොකක් හරි කරලා බබෙක් හම්බෙට ඉන්නා වගේ කතාවක් කියනවා වගේ. බුදුජාන් කියන්නේ බොය කරන මායාව මම දන්නවයි කියන්නේ. එච්චරයි. එතකොටම අරගේ දරුගබ කඩාන වැටෙනවා. දරෝලින් හදාගත්ත දරුගබක්. ඉතින්සේ පස්ස ගැහුවෙත් නෑ ලැජ්ජාවටපත් උනෙත් නෑ නංගි ඒකේ රහස උඹයි මායි දෙන්න දන්නවනේ. එච්චරයි කිව්වේ. ඒ වෙන කෙනෙකුට වුණා නම් මේ නඩු කියනවා මානව අයිතිවාසිකම් වල සටන් කරනවා මගේ කීර්ති නාමයට හානි කෙරුවා මොකක්වත් නෑ බුදුරජාණන් වහන්සේලා. සත්‍යයට මුහුණ දෙනක විතර. සත්‍යයට මුහුණ දෙනකොටම කටේ චේන් හරිපන්දා රෙද්ද පල්ලෙන් බයි. හැබැයි ඒක කරන්න බෑ රූපේ පිළිබඳ පරිච්ඡයක් නැතුව. වේදනා පිළිබඳ පරිච්ඡයක් නැතුව. සංඥා සංඛාර විඥාන කියන්නේ අදාළ ධර්මතාවයේ තේරුම් ගත්තොත් තේරෙනවා මේ මායාව හිතේ තියෙන මායාව මේ තියෙන රංගපෑම මේ තියෙන රැවටිල්ල තමන් රැවටෙන්න දෝ කවදාකවත් කවුරක් කරවටන්න බෑ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ කිව්වේ පුළුවන් තරම් මධ්‍යම ප්‍රතිපදාවට එන්න අනවශ්‍ය සුඛෝපභෝග කරන්න එපා. අතිශෝක්තියට යන්න එපා. ඊට පස්සේ කවුරුත් රැවටෙන්නේ විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලේ බුදු කෙනෙක් ඉපදුනාට පස්සේ බුදුහාමර ධර්ම දේශනා කරලා පස්සේ ඒ මායාවල් වලට එච්චර කල් පැවැත්මක් නැහැ. බුදුජානනාංශ ඉස්සරහට පුදුමාකාර විදියට ඒ විදියට වැරදි අදහස් සහිතව චෝදනා කරන්න කිසි ආපු කිසිම කෙනෙකුට බුදුජානනාංශයේ කෙලින්ම මුණ නොදී ඇදී නැහැ මුණ දීපු ගමන් ඒක එතනින්ම සමාප්ත වෙනවා. ඒ මොකද උන්වහන්සේ ඇතුලේ ගැටේ ලියාගත්ත නිසා උන්වහන්සේ දන්නවා මේ හිතේ තියෙන ෂටගති මායාවී ගති නැත්තම් මේ විඥානයේ තියෙන මායාවී ස්වરૂපය ඒ මායාවී ස්වરૂපය දැක ගන්නා සුළුෙන් තමයි උන්වහන්සේ නිතරම අවදීන් ඉන්නේ අනුන්ගේ එක නෙවෙයි තමන්ගේ මම කොතනදීද රංගපාන්නේ මම කොතනදීද මවාපාන්නේ මම කොතනදීද අදිමානයට වැටෙන්නේ මම කොතනදීද අවමානයට වැටෙන්නේ කියලා තව කෙනෙක් එක ගැටලම ඕනේ මේක තේරුම් ගන්න අරණ්‍යගත වෙලා පැත්තකටලා තනියම හිටියට කවදාකවත් හරියන්නේ නැහැ. පිරිසත් එක්ක වැඩ කරනකොට ඇත්තටම අනිත් කෙනාගෙන් අහන්න ඕනේ. මයිත් එක්ක කටයුතු කරනකොට ඔයාට මොකද්ද හිතෙන්නේ? මම මේ මානකාරයෙක් කියලා හිතනද එහෙම නැත්නම් මම අවමානකාරයෙක් කියලා හිතනද නැත්නම් ඔයාට මේ බඩේ පටවන්න හදනවද නැත්නම් මම ඔයාගෙන් වැඩක් ගන්න හදනවද කියලා ඒ මිනිස්යාගේ ඒ අදහස ඒ ආකල්පය ගන්නෙ නැතුව කවවම්ම කවදාකවත් අපිට නිවන් දකින්න බෑ. ඒකයි බුදුහාමුදුරෝ ඔය රාහුල පුංචි කුමාර හාමුදුරන් කිව්ව හැමදාම වැලි මලු අත ගාලා වැලි දෝතක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්න කිව්වා අනේ මට මීහා සමාන උපදේශ කන්දක් අද මට ලැබේවා කියලා. මම දන්නවා මමයි බුදුහාමරගේ පුතා මම පැවිදි කෙරුවේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මට කවුද බණ කියන්නේ කියලා කිව්වනම් රාහුල හාමුදුරුවෝ කාදාකත් නිවන් දකිනවා. උදැන සිද්ධුන එකම දේ තමයි උඹ හැමදාම වැලි මලුවට කියලා වැලි දෝතක් කොට දාලා මට මේ හා සමාන උපදේශතුගයක් ලැබේවා කියලා නිහතමානී වෙන්නේ කිව්වා. එහෙම නැත්නම් අපිට ලැබෙන හැම සම්පතක්ම අපිට හානියට හිටිනවා. අපි දින හැම හැකියාවක්ම අපිට මාන්නය පිණිස හිටිනවා. අපි හැම ජයග්‍රහණයක්ම අපිට කැත්තකින් පියකින් කපන්න වගේ හිටිනවා. ඒ සේරගේම මේ සංසාරේ පටිච්චසමුප්පාද ක්‍රමයට බැලලා මේක දකින්න නම් බුදු හාමුදුරුවන්ගේ තියෙන ආදර්ශය. නොසලෙන ආදර්ශය. මේකට බුදුහාම කියනවා තතතා අවිතතතා අනඤ්‍යතා කියලා මේ කියන දුක්ඛ සත්‍ය තත්‍යක්. ඒක සත්‍යයක්. ඒ කවදාකවත් බුදුහමතෝ මාවා පාපයක් නෙවෙයි. අනඤ්‍යතාව මේට වැඩි වෙන අර්ථයක් නැහැ මේ වෙයින් වෙන් වූ දෙයක් සත්‍ය කියන්න බෑ අවිතතතාව මේක විතත භාවයටපත් වෙන මේක තමයි එනිසා මේක අපි මවාපාන්න ගියාට ලෝකෙට කවදාකවත් මේ විඥානයේ මායාව හරහා තමන්ට තමන් රවට්ට ගන්න නැතුව අනුන් රවට්ටන්න බෑ නිසා අපි කල්යාණ මිත්‍යයන් ඉදිරියට ඇසුරු කරනකොට කල්යාණ ධර්මයට අහුම්කම් දෙනකොට සත්පුරුෂයන් ඇසුරු කරනකොට අපි හැම කෙනෙක්ම කණ්ණාඩියක් පාටපත් කරගන්න ඕනේ මගේ පිළිඹුව මෙයාගේ කණ්ණාඩියෙන් වැටෙන්නේ මොන වගේ තාලයකද ඒකට දක්ෂ නැතුව මම හරි මම කරන දේ තමයි හරි කියන ගියොත් ඔලොමල කමකට වැටෙනවා විඥාණයට ආහාරයක් වෙනවා. ඊසා සම්බ්‍රක්‍මචාරින් වහන්සේලා, කල්යාණ මිත්‍රන් වහන්සේලා බුදුජානනාංශ කිව්වා 100%ක්ම බලපාන බ්‍රහ්මචර්ය ජීවිතේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචනාංශෙත් එක්ක උපස්ථාන කරන ගමන් ජීතවනාරාම හේවණල්ලේ භාවනා කර කර හිටියා. එනකොට ඒ ස්වාමීන් වහන්සේට තේරෙන පටන් අරගත්තා බුදු අම්මේ අපි කවදාකවත් හිතුව නැති විදිහට මේවා කියලා දුන්නේ මේ කල්යාණ මිත්‍යානේ වගේ. උන්වහන්සේගේ උදා ආධාර උපකාර නැත්නම් මට කවදාකවත් මේ දර්ශනේ බලා ගන්න බැරි වෙනවනේ කියලා ඒ සද්ධාව පිටම ඒ උණුසුම පිටම ගිහිලා බුදුහාමරට වැඳලා කියවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි මගේ Brahmacharya ජීවිතයෙන් 50%ක්ම මං හිතනවා සාංශ කල්යාණ මිත්‍රෙක් නිසායි කියලා. ඔබ වහන්සේ නිසායි කියලා නෙමෙයි කිව්වේ. කල්යාණ මිත්‍ර නිසායි සාංශ නැත්තම් අපිට මේ මේ බලන බැල්ම මේ දෘෂ්ටි කෝණම් කවදාකවත් ලාභ සත්කාර વિશે කතා කරන කෙනෙක් නම් කතා කරන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ කියන ওই තිබිච්චාවයි ආනන්දෝක තිබිච්චාවයි ඔබ මතක තියාගන්න 100%ක්ම ඔබේ Brahmacharya ජීවිතේ කල්යාණ මිත්‍රන් මත 150ක් නෙවෙයි. නිසා අපිත් එක්ක වැඩ කරන හැම කෙනෙක්ම තමාව නියෝජනය කරන, තමාව පිළිඹු කරන, Tamanට මොකද්ද වෙන්නේ කියලා දක්වන පිළිඹු මේ ආදාසයක් වශයෙන් පාවිච්චි කරන්න දන්නවනම් බුදුරජාණන්ස කිව්වා දැනටත් බුදුන් ඉන්නවා වගේ. දැනටත් සජීවි ධර්මයක් තියෙනවා වගේ. දැනටත් සජීවි සංඝයා ඉන්නවා වගේ අපිට හැම කෙනෙකුටම එකිනෙකාට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා එකිනෙකාට එකිනෙකාව ඔසවා තබන්න පුළුවන්. මෙයා මට වැඩිය පහත්, මෙයා මට වැඩිය උසස් ආදී වශයෙන් කරන්න ගියොත් අල්ලි අවුලකටපත් වෙනවා. නිසා හැම වෙලාවෙදීම තමන් ඇසුරු කරන පිරිසේ බුදුන් ඉන්න බව මතක තියාගන්න. ඇසුරු කරන පිරිසෙන් පිට බුදුන් ඉන්නවයි කියලා හිතනවනම් අවුරුදු 2600 ඉස්සෙල්ලා ඉන්දියාවේ හිටියයි කියලා හිතනවනම් ඒ බුදුහාමුදුරුව මරන්න හදන උත්සාහය. බුදුහාමුදුරුව එහෙම මරන්න බෑ. බුදු ධර්මේ මරන්නත් බෑ. අපි ඇසුරු කරන හැම මොහොතෙම හැම චිත්තක්ෂණයෙම මේ පිරිස අතරේ බුදුහාමුදුරෝ ඉන්නවා ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උන්වහන්සේම කුටියක් හදලා දුන්නා 25 කුටි ඉන්න කාලේ මම උපස්ථාන කරේ නිතරම මට හිතෙනවලු මගේ මේ කුටිය වැඩි හිටියෙක් ඉන්නවා වගේ මට හයියෙන් දොරක් වැහුනොත් එහෙම ලැජ්ජාවක් ඇති වෙනවා හයියෙන් කැස්සක් ආවොත් ලැජ්ජාවක් ඇති වෙනවා ඒගොල්ලෝ මම මේකේ ලොක්කා කියලා මම විනාඩියකට හරි හිටියොත් මට ලැජ්ජාවක් එනවා මේ වැඩි හිටියෙක් ඉන්න තැන මම නිකන් පැහිය වෙන්න හදනවා නේද කියලා. ඒ නිසා මට නිතරම වැඩක් කරන්න ඉස්සලා නිස්සද්දව කරන්න හිතෙනවා. හිමීන කරන්න හිතනොත් වැඩි හිටියට හානි නොවන විදියට. කියලා අහනවා මේ නමටත් එහෙම හිතෙන්නේ නැද්ද කියලා. මම කිව්වා ඉතින් මට වැඩි හිටියෙක් කොහොමදක් ඉන්නවද ඔබ හන්සි ඉන්නවනේ. නෑ නෑ ඒක නෙවෙයි මම මේ කියන්නේ නිතරම කල්පනා වෙනවලු මම දැන් මේ ලොක්කෙක්ගේ බැල්ම තුල ඉන්නේ කියලා. ඒ නිසා මට හයියෙන් කහින්ද හිත දෙන්නේ හයියෙන් දොරක් වහන්න හිත දෙන්නේ පොළවෙන් දිදි දිදි ගාලා ඇවිදින්න හිත දෙන්නේ හැම වෙලාවෙම වැඩි හිටියෙක් ඉන්නා වගේ තේනවලු. ඕන්න ඕකට තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නා වගේ ඉති හිටියොත් කෙලෙස් වලට නැගිටින්නවත් පණ නැහැ. මොනම කෙලෙසයකට නැගිටින්න බෑ බුදුන් ඉදිරිපිට. ඒ නිසා මේ හද මඩල පුදුමතුරක් කරගන්න. උකට දඹදිව යන්නයි, අතෙන්ට පූජා කරන්නයි, මෙතෙන්ට පූජා කරන කරනට වැඩිය හැම චිත්තක්ෂණෙම සතියේ ඉඳලා මේ එලඹ සිටි 100ට මොනම කෙලෙසයකටවත් මුණ දෙන්න බෑ. ওই විඥානේ දහංගට මොකක්වත් අල්ලන්නේ නෑ. එනිසා විඥානේ කල්ප කරලා කෝටි ගාණක් අරගෙන ආපු කෙලෙස් පටල තිබුණාට, මෝහ පටල තිබුණාට මතක තියාගන්න එක චිත්තක්ෂණයක මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණේ විඥානේ මායාවල් වැඩ කරන්නේ මෝහ පටල තේරම කැපිලා මේ චිත්තක්ෂණය දිගට පවත්වන එක තමයි යෝගායෝචරය කියන්නේ. මම මෙතන ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බව දාන්න. මේ ආශ්වාස කරනකොට ආශ්වාස බව දාන්න. ප්‍රශ්වාස කරන ප්‍රශ්වාස බව දන්නවනම් ඒ දන්න චිත්තක්ෂණය කොච්චර ගැඹුරු සංවිධානයකින් හොර කරහ සංවිධානයකින් මේ වැඩේ කරන්න ගියත් විඥානේ විඥාණයට මායාව කරගෙන යන්න බැරි වෙනවා. යම් කිසි කෙනෙකුට මේ හුස්ම ගන්න වෙලාවදී මේක ආස්වාස මේක ප්‍රස්වාස කරන තේරෙන්නේ නැත්නම් එයා අභව්‍ය පුද්ගලයෙක්. මේ මනුස්සයාට මේ ධර්මයේ වැඩ ගන්න බෑ. හිත වර්තමාන මොහොත නෙවෙයි නා පිස්සෙක්. එහෙම නැත්නම් වේදනාවේ පිළිච්ච කෙනෙක්. එහෙම නැත්නම් උම්මත්තකෙක්. බුදුජාන සදා කරලා තියෙන සම්බ්බේ පුතුජන උම්මත්තක. කිසිම චිත්තක්ෂණයක උම්මත්තකේ වර්තමාන මොහොතේ නෑ. නිසා මේ විඥානය ඉතාමත්ම ගැඹුරුයි කියනවා. අල්ලන්න බෑ කියලා කියනවා. නමුත් නිසා කලියුත් මොකද්ද? මේ එළඹ සිටි සිහිය ආස්වාසය පාස ප්‍රස්වාසය පාස වමත බීමක් පාස දකුණත බීමක් පාස අත දික්කන වාරයක් පාස නවන වාරයක් පාස අසිපිල්ලං ගන්න වාරයක් පාස ශක්ති ප්‍රමාණි ඒකට එළඹ සිටිනවා නම් ප්‍රමාද වෙනවා නම් ඒ විඥානේ දහංගට වදින්නේ. එහෙම නැත්නම් මතක තියාගන්න යම්ම චිත්තක්ෂණයක අරමුණේ එහෙම නැත්නම් මම දැන් මෙතන කියන එකෙන් පිටනම් අනිවාර්ය විඥානේ පෝෂණය ලබනවා. අනිවාර්යයෙන්ම හීන ලෝකයක ජීවත් වෙනවා. අනිවාර්යයෙන්ම මායා ලෝකයක ජීවත් වෙනවා. අනිවාර්යයෙන්ම ෂට ලෝකයක ජීවත් වෙනවා. අනිවාර්යයෙන්ම පංචනික ලෝකයක ජීවත් වෙනවා. වංචනික ධර්මතෝගයකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වංචනික ලෝකේ හැදිච්ච අපේ මතිමතාන්තර රුචි අරුචිකම් පෞරුෂත්වය කැමති නෑ. ඒවා එළි වෙනවා දකින්න. ඒ යෝගාවචරගේ හිත ඇතුලේ මහ පුදුම දෙලොවක් අතර සටනක් තියෙනවා. වරක කෙලස් මත වෙනවා වරක නික්ලේශී තත්ත්වෙ මත වෙනවා. නමුත් දිගටම සටන දුන්නොත් ਸਰවචන්සේ සහතික කරනවා සූත්‍ර වල සඳහන් කර තිනවා කෙලස් බලයට වැඩිය කුසල් බලය වැඩි වෙනවා. කරගෙන යනකොට යනකොට යනකොට ඔය විඥානේ මොන දහංගට දැම්මත් දාන්නේ දහන් ගැටයක් බව දන්නවනම් ඔබ ඕන තරමක් ප්‍රයෝග කරපන්. ඕන තරමක් ෂටගති කරපන්. මම දාන්න ඔබ කරන්නේ ෂට බවක් කියලා ඒ ඒ දැක්ම දිගේ යන්න පටන් අරගත්තොත් ඒ යාන්ත්‍රණය කවදා හරි අල්ලන්න පුළුවන්. බැලු බැලමෙන් නම් අල්ලන්න බැරි තරම් විශාලවට පේනවා. ඒ තරම්ම ගැඹුරු සමීකරණයක් හරහා වැඩේ යන්නේ. නමුත් සරුවචන්ස අපට දීලා තියෙන්නේ එක පුංචි උපක්‍රමයක් එලඹ සිටි සිහිය කියලා. මේකෙදී විද්‍යානුකූලව මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපි හිතාගත්තොත් එimhe ලෝකෙ තියෙන ලොකුම විශාලම පාලම විශාල ඉංජිනේරු ගොඩනැගිල්ලක් විශාලම පාලම අරගෙන කෙනෙකුට පුළුවන් නම් හරියට මේ පාලමේ ගුරුත්ව කේන්ද්‍රයට ගම්මිරි සැටයකින් ගහන්න. මුළු පාලමටම ඒ කම්පන ශක්තිය යනවයි කියන එක විද්‍යානුකූල පිළිගත් සත්‍යයක්. වෘත්ත කේන්ද්‍රයට ගහන්න පුළුවන් නම් ඒ වේගය ඒ කම්පණය මුළු පාලම් පුරාම පැතිරෙනවා. මේක දෝලණයකට ලක් වෙනවා. ගම්මිල සැටකින් ගැහුවා. ඔය පයිරල්මන් කියලා මිනිස්සෙක් අවුරුදු දැන්ට 60කට විතර ඉස්සලා ජීවත් වුණා. යා මේ වදිගේ උපකල්පන කරලා කරලා භෞතික විද්‍යා විනෝදය භෞතික විද්‍යාවෙන් මේ විවිධ දේවල් ලියුවා නිකන් පිස්සුවක් වගේ ලියන්නේ. මොකද ගණිතය කල්පනාර්ථය දෙනවා. එයා කියනවා හරියටම පාලමක ගුරුත්ව කේන්ද්‍රය දැනගෙන එතෙන් ගම්මිලි සැටයක් විදලා ඒක දෝලණය වෙලා මෙහෙට ඇවිල්ලා ඊගාට යනතරේ තව ගම්බිරිසටකින් ගැහුවොත් දෝලණය දෙගුණ කරන්න පුළුවන් කියලා. නැත්තම් එක ගුණයට වැඩිය වැඩි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආයෙ යනකොට තුන්වෙනි එකත් ගැහුවොත් ගහලා ගහලා ගහලා මේක කම්පැනි කරලා ගම්බිරිසට වලින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා ඔප්පු කරා. එයා කිව්වේ ජිල් බෝල ගත්තේ. ජිල් බෝල වලින් ගහලා පාලම කඩන්න පුළුවන්. බුදුරජාණන් ආශ්‍රිත කෙරුවේ මේසා විශාල මේ කෙලස් කන්ද මේ සහ විශාල මේ සංසාරය පුරා හදානාපු මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ අපේ රාමුව චිත්තක්ෂණය කියන සති මාත්‍රාව කියන මේකෙන් ගහන්න පටන් ගත්තොත් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් ආස්වාසයකට පස්සේ ප්‍රසවාසය ප්‍රසවාසය පස්සේ ආස්වාසය කියලා මෙනෙහි කරන මෙනෙහි කරන ගියොත් මේ මුළු සැකිල්ලම දෙදරයන ඒක පිළිබඳ කිසිසේත්ම සැක කරන දෙයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේකයි මේ සැකිල්ල දෙදරනකොට යෝගාවචරය බය වෙනවා. බය වුණොත් ආයෙත් සැකිල්ල හදනවා. බටන මානසික විද්‍යාව පිළිබඳ විහිළුවට ලක් කරලා කෙනෙක් ලියලා තිනවා. බටසික මානසික විද්‍යාව කියන්නේ මේ සැකිල්ල බිඳ වෙනකොට ආයෙ වෙල්ඩින් කරලා දෙන එකක් තමයි බටසික මානසික විද්‍යාව කියන්නේ. ඒකෙදි කරන්නේ මේ මේ හිත වැටෙනකොට ආයෙ නැගිටවල තියලා මම ආයෙනේ ඇති කරලා එයාට ආත්මයක් ඇති කරලා දීලා ආ ගෙදර ගිහිල්ලා ආයෙ සෙල්ලම් කරලා එන්නකෝ අනිත් දවසෙත් මගේ පොලිමට මෙන්ඩී කියලා යවනවා. බුදුහාමුදුර විතරයි කිව්වේ මේ වැටෙන වැටිල්ලට වැටෙන්න අරපන්. ඒකෙදි වැටෙන මේ දුක්ඛ ස්කන්ධය විතරයි වැටෙන්නේ මොනක්වත් වෙන වෙන්න දෙයක් නැහැ කියලා. උන්වහන්සේ ඒ සියලු දේනාම මානසික රෝගීන් බවට ප්‍රකාශයක් කරලා සියලුම උම්මත්තකේ බව ප්‍රකාශ කරලා උම්මත්තකට බෙහෙතක් දීලා තියෙනවා. භවහට සතහට වන භව දුකට විදාන. සෙච්චිරි දෙනමා ගුණ මූදාන. නිසා බටහිර විද්‍යාවට වඳින්න වෙයි මේ පැත්තේ තියෙන දේ මේක විශාල සාධනීය පැත්තකින් බුදුහාමුදුර මිනිස්සයා දිහා බලන. එකෙක් පිස්සෙක් කියලා වෙන් කරන්නේත් නැහැ, එකෙක් පෝසෙතෙක් කියලා නම්බ කරන්න යන්නේත් නැහැ. ඔක්කොටම මනුස්සකම දීලා ඔක්කොමලා ඉන්නේ එකම අන්තරාය බෝට්ටුවේ බව මතක් කරලා. විශේෂයෙන්ම විඥානේ මායාවත් එක්ක බලනකොට මේකට තියෙන බොහෝම සරල උපක්‍රමයක්. හැම චිත්තක්ෂණයෙම ශක්ති ප්‍රමාණය සතියෙන් ගත කරනවා නම් මේ මායාව මායාවක් වශයෙන් තීරණ පටන් ගන්නවා. එකම බාධාව තියෙන්නේ තමන් මේකට විරුද්ධ වෙන එකමයි. මේ වැඩනකොට ආය තන වඩන. ආය හදන. එහෙම හදන්න නැතුව බුදුන් අදහගෙන මේක සතතාභ්‍යාසෙ නිතරම කරගෙන කරගෙන යනවනම් ගිහිලා ගිහිලා ගිහිලා මේ මායාවේ ප්‍රෝඩාව මායාවට අහු නොවෙන තැන විස්තර කොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කළේ මිනිමරුන් නඩුවක උසාවියේදී විත්තිකාරයා ගෙන්නලා නඩුවේ කාර්ය ඉස්සල්ලාම අහන උඹ වැරදි කාර්යද නිවැරදි කාර්යද ඉතින් කියන උගත් ස්වාමීන් වහන්සේ උගත් මිනිස්සු කාර්යතුනේ මම නිවැරදි කාර්යය කියලා එහෙනම් නඩුව අහන්න ගියේ නඩුව අහන්න ගියාම ඉතින් සාක්ෂිකාරය ඉදිරිපත් වෙලා කියනවා මෙයා මේ වෙලාවට නිවැරදි කාර්යයක් කිව්වට අසවල් දාසේ මේ අඳු බඳගෙන මේ වෙලාවේදී මෙයා මෙතන හිටියා. ඒනගෙන මං එතන හිටියා තමයි හැබැයි මං මැරුවේ නැහැ. අර එක නගින නෑ කියන්න බෑ. මම පරීක්ෂා කරන මේ මේ දේවල් නෑ නෑ පරීක්ෂාව ඇත්ත තමයි නමුත් මං මැරුවේ නැහැ. ඉතින් දිගින් දිගට දිගින් දිගට සාක්ෂි ඇහෙනවා. බොහොම බරපතල සාක්ෂි නමුත් මේ මනුස්සයා කිසි පැකිලීමක් නැතුව ගිනන්නේ නැහැ. නැහැ. නැහැ. නැහැ. ඔය සාක්ෂි ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න උසාවියට තේරෙනවා මේ මනුස්සයා කට කහනවට නෑ කිව්වට මේ සාක්කේ කඩන්න බෑ. අධ්‍යා කියනෝ නෑ කියලා. ඉතින් ඒකට තේරෙනවා මේ මනුස්සයා දැන් කරන්නේ බොරුව කියලා. ඒත් නඩුකාරයා වග බලා ගන්න ඕනේ දැන් නඩුව තීන්දුව කෙරුවොත් එහෙම ඔබ වැරදිකාරයා කියලා මේ මනුස්සයා කියනවා නඩුකාරයාගේ බලතල වැරදි විදිහට පාවිච්චි කළා මම වැරදිකාරයා කරා. මම නිවැරදි ඉහළ උසාවියට. දැන් නඩුකාරයා කියන්නේ නඩුවම ඇහින්නරේ. දිගට දිගට දිගට දිගට සාක්‍ය අහලා අහලා මූ විත්ති කූඩුවේ විඳගෙන දන්න ගහලා වැඳලා කියනකම් අනේ උගත් ස්වාමීන් වහන්සේ වංශකාරතුනේ මම වැරදි කාර්යයක් කියනකම්ම නඩු අහන්න ඊට පස්සේ ඇපිල් උසාවිය යන්න බෑ ඊට පස්සේ ආය ඇපිල් කරන්න මොකද යාම දන ගහලා තියෙන්නේ ඒ විඥානේ දාන දහන් ගැට අර මිනිවැරුමක් කරලා බරපතල සාක්‍ය ඇහෙද්දි නෑ මම මැරුවේ නෑ නෑ මම මැරුවේ නෑ නෑ මම නිවැරදි කාර්යයක් කියන චපල හිත වගේ ඒ වෙලාවේදී බලපෑම් කරන්න යන්න බෑ නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මොකක්වත් ඔන දිගටම සතිය පාත්තා. පාත්තන්න යන්න යන්න සාක්කිය ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න අන්තිමට විඥාණයම කියන දවසක වැරද්ද බාර ගන්න දවසේ තමයි මේ යථාභූත ඥානය කියන ප්‍රත්‍යක්ෂය සිද්ධ වෙන්නේ. නමුත් විඥානේ අනිච්චන් දුක්ඛං අනාත්තං කියලා අපි පටවන්න හැටුවට වින ක්‍රමෝලියම යට හේතු ගන්න නැතකොට මේ සේරම චින්තාමය ඥානය. ඇත්තනම් විඥාණයම දන ගන්න. එතකම්ම යන්න ඕන. කද්දාකත් දෙන්න එපා. විනිශ්චයකාරයක බලපෑම් කරන්න එපා උසාවියට හෝ චූදීටයට. එතකොට චූදීට වාසිය ගන්න. දිගටම භාවනා කරගෙන කරන ගිහිල්ලා මකට අපේ ලොකු සාන්තින්න කාලේ කිව්වේ මම සෝවාන් උනායි කියලා පැහෙන්න හදන්න යන්න එපා. සෝවාන් උනත් නැහැයි කියලා හිතාගන්නයි කියලා. මට මට ධ්‍යාන මාර්ගඵල තිබුණත් නැහැ කියලා හිතාගත්තට කිසි පාඩුවක් නැහැ. තියෙනවා කියලා හිතාගත්තොත් ඒක සමාජයට අදිමානී නිසා වෙන්න පුළුවන්. ඒතකොට බුදුහාමුදුරනට උදව් කරන්න බැරුව යනවා. අයිති මෙයා දන්නවයි කියලා හිතන්නේ. නමුත් අව탁සීරු කරලා නෑ මන්ට එහෙම එකක් වෙලා නෑ. ඒ තියේදිත් මම මේක නැවත නැවත කරලා බලන්න ඕන කියලා කිව්වට කවදාකවත් කරදෙන්නේ මේ තේරවාදයේ විතරමයි පින්වත්නි මේ රහස රකින්න එකම තැන. කවදාකවත් අන්ධහර පාන්න යන්නේ අන්ධහර පෑවොත් පිස්සෙක් බව දන්නවා. මුද කටකාර ආම්රු කෙනෙක් හිටියා අපේ සංස්ථාවේ තී ආම්රු හැබැයි භාවනා කරන්නේ. તો මුදලුත් පාවිච්චි කරනවා. ඉතින් අනම්මන කතා කරනවා. හැබැයි ලොකු සංස්ථ හරියට කරු කරනවා. දවසක් ඇවිල්ලා කියලා තිනවා අපේ ලොකු සංස්ථට අවසරයි සංස්ථ මේ හැම තැනම එක එක කනා කියන මම සෝවාන් කියන මම සෝ මේ මේ මේ ධ්‍යාන ලැබුවයි කියලා කියන බැලුව බැලමට ගන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ මේක මොකද්ද මේකේ තේරුම දැන් ඔබ වහන්සේ මේකේ භාවනා කරනවා අපේ සංස්ථාවේ ප්‍රධානාචාර්ය ලොකු සංස්කෘතිකවල යම් කිසි කෙනෙක් සෝවාන් කියලා කියනවනම් එයා නෑ කියලා හිතාගන්නයි කිව්වා. එච්චරයි. කවුරු හරි අඳහර පානවනම් ඒක නෑ කියලා හිතාගත්තාම ඒ කියන්න යන්නත් එපා. තරවණිකා හිටපම ඉවරයි. කවදාකවත් වරදින්නේ අපි නෑ කියලා ඊමණට නඩු දාන්න යන්නේ නැත්නම් මොකක්වත් නෑ. මේ ශාසනේ නෑ. මේ විඥානයේ තියෙන මායාව දන්න කෙනෙක් කවදාකවත් කියපාන්නේ කියා පෑමෙන්ම විඥාණයට ආහාරයක් ලැබෙනවා විඥානයේ ෂටගතියට පොර දුන්නා. ඒ නිසා නිටතරම නිහතමානීව ඇති ಗುಣ වසංගාගෙන ෂටමායාවි ගති කියන එක විස්තර කරන්නේ ෂටගති කියලා කියන්නේ නැති ಗುಣ කියාපාන එක. මායාවි කියන්නේ ඇති අගුණ වසාලන ගතිය. ඇති නුගුණ වසාලන ගතිය. ෂටමායාවි නැහැ කියලා කියන්නේ නැති ගුණයක් පෙන්වන්න යන්නෙත් නැහැ. ඇති නුගුණයක් වසාලන්න යන්නෙත් නැහැ. මේක උත්තරී මනුස්සයි. මේක උත්තරී මනුස්සයි. එයි අපි ධර්මයේ නාමයෙන්, කල්යාණ මිත්‍රයන්ගේ නාමයෙන්, නෛර්යානිකත්වයේ නාමයෙන් ලුවාතරන් සැලකිලිමත් වෙන්න මේ විඥානයේ තියෙන මේ මායාවිකාරකාරී ගතිය ඒක ගැඹුරු සමීකරණකින් සිද්ධ වුණාට කඩන ක්‍රමේ සරලයි සතියමයි ඒක නිසා සමන්ති සම්බන්ති ලෝකේ සෝතානං කින්නිවාරයේ සෝතානං සංවරං බ්‍රූහි කින්නු සෝතා පිටියරේ කියලා අජිතමාන පුච්චාවේ සඳහන් කරනවා සාංශ මෙච්චර ප්‍රවාහ ගලන මේ ලෝකයේ එහාට මෙහාට අතුරු වේග ගලන මේ ලෝකයේ ප්‍රවාහ ගන්න ලෝකයේ කෙසේනම් මේ ප්‍රවාහයන් මේචල් කරගනින්ද කෙසේ නම් මේ ප්‍රහාණ කපල දමනද කියලා භාවනා කරලා මේක සංකීර්ණ පාවෙ දැනගත්තට පස්සේ බුදුජානසික ප්‍රශ්නයක් අහනවා. බුදුජානසික සඳහන් කරලා තිනවා සවන්ති සබ්බන්ති ලෝකයේ මුළු හැම තැනම ප්‍රවාහ ගලනවා ඒක ඇත්ත. සතිතේ සංනිවාරේ. මේ ප්‍රවාහයල් කීකරු කරන්න තියෙන එකම උත්සාහය තමයි ආත්මය තමයි සතිය. පඤ්ඤායේති පිටියරේ සංඥාවේ සතියෙන් හොතට මේ කීකරු කරගත්තට පස්සේ ප්‍රඥාවෙන් කපන්න පුළුවන්. ඒක හරියට කියනවා ගඟක් කරා වේලක් බඳින්න ඕන නම් ඉස්සර අපි වැලි කොට්ට වලින් ගහන්න ඕනේ වේලක් වගේ එකක්. ගඟේ පැත්තක. ඒකල ඒක ආරක්ෂා කරලා එතන හයිය කණුවක් බස්සගෙන එහා පැත්තට ගිහිල්ලා වැලි කොට්ට ගහගෙන ගඟ කීකරු කරන මේ පැත්තෙත් ගහ ගන්න ඕන හයිය කණුවක්. මේ දෙක මැද සොරවුවක් දාගත්තට පස්සේ ඊට පස්සේ වැලි කොට අයින් කරලා සොරව මාර්ගෙන් ගඟ කීකරු කරන්න පුළුවන්. මේ සතිය තමයි මේ වැලි කොට ගහලා හදන తాවකාලික කීකරුව වගේ අරූප වේදනා සංඥා සංකාර කියන මේ ඔක්කොම පිළිබඳව මේ යන නොසන්ඩාල අශික්ෂිත එහෙම නැත්නම් පාලනයකින් න්‍යායපත්‍යකින් තොර යන ගමන ඒ බව පෙන්නලා දෙන ඒ බවට කීකරු කරගන්න පළවෙනිම දේ තමයි සතිය. ඒකෙන් මෙයා හිරිවට්ටගෙන ඒකෙන් මෙයා ආම්බාම් කරගෙන ඒකෙන් මෙයා මේචල් කරගත්තට පස්සේ තමයි විඥාන ප්‍රඥාවට පුළුවන් කපලා ගන්න. නිසා මේකේ බරපතලකම නිසා අපි දෙතෑවර ක්‍රමයකින් පහර දෙන්න. ඒ නිසා මේ පුළු ගමන පුරාවට jigatoම මේ සතිය විවිධ වෙනස්කම් හරහා බලවත් වෙන්න වෙන්න වෙන්න අන්තිමට Taman කියලා කියන්නේ ලෝකයේ නලවන ලෝකයේ පිනවන විකටේක් බව. තන්නේ කර මායාවක් බව. මේ මායාවෙන් තොරව මේ ලෝකේ ඉන්නම බැරි බව. එකයි කරන්න තියෙන මේ ලෝකේ යන එක විතරයි. ඉන්නකන්නම් කවදාකවත් මොන්නම තාලකින්වත් Taman නොකලත් අනුන්ගේ උපහාසයට හෝ ලක්න වී ජීවත් වෙන්න බෑ. චරවචනාංශි බුදු වෙලා කියනවා මහණිමම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ ඒකට ලෝකේ මෛත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නෙත් නැහැ කියලා. බුදු වෙලා කියන්නේ මේ. අපි හිතනවාද මේ එකෙන් අරිඹුවක්වත් නැතුව අපිට පුළුවන් වෙයි කියලා මේ ලෝකේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඇත්තටම ගැටුම කියන්නේ ජීවිතේට තමයි. ජීවිතය කියන්නේ ගැටුමක්. ගැටුමක් නැති වෙන්න නම් යඤ්ඤම් කියලා යන්න ඕනේ ආ ගිහිල්ලා ඉඤ්ඤම් කියලා යන්න එපා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ රූප දැනගෙන, වේදනා දැනගෙන, සංඥා දැනගෙන, සංස්කාර දැනගෙන, විඥානය දැනගෙන මේවට නැවත නෝපදීනා කරන්න. ආයේ නොයනා තාලට මේක අයින් කරපු දවසේ යන්නෙම මෙහෙන් ආයේ එන්න නෙවෙයි. මොකද ආයේ එන්නේ මේ මේ මේ පංචස්කන්ධෙටම තමයි. ඒ නිසා මේකේ ආදීනව දැක්කොත් ඒ සටනේ බොක්සින් ගේම් එකේ අන්තිම නොකවුට් ෂොට් එක දෙන්න තියෙන්නේ විඥානත් එක තමයි. ඊට ඉස්සෙල්ලා දෙක තුනක් අනින්න වෙනවා රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්. ওই විඥානෙට දෙක කනපු දවසේ තමයි 10ට ගණන් කරනකන් නැගිටින්න බැරි වෙන්න ගහන්න වෙන්නේ. කෙලස් එක්ක වැඩ කරනකොට කෙලස් යම් ආකාරයක ෂටමාය විගති පානවාද ඒ සියල්ලම දැනගෙන ඒත් එක්ක වැඩ කරලා ඒ යන්න ඕනේ ආයුධ උපකරණ ටික තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. කියන්නේ බුදුහාමුදුරෝ ආනේ කටයුතු කරනකොට ඒ යෝගාවචරය තුළ ඉන්නේ ඉන්නේ බුද්ධුම පදන් වීමක් ක්‍රමසහ විදි පහළ වීමක් ක්‍රම වේදයක් පහළ වෙන්න පටන් ගන්නවා. මහන්සිය නෙවෙයි කඩන්නේ ප්‍රයෝගයෙන්. මේ කට්ටියගේ ප්‍රයෝග දැනගෙන නැත්නම් මේ සම්ප්‍රදානුකූල යුද කරලා නෙවෙයි කඩන්නේ ගරිල්ලා සටනකින්මයි කඩන්නේ. සංගවිෂිත පහර දීමකීමයි කඩන්න වෙන්නේ. නිසා ත්‍ස්තවාදී කවුද කියනක හොඳට දැනගෙන ත්‍ස්තවාදීත් අපිට ගහන්නේ ගරිල්ලා ක්‍රමයට නම් දෙන්නත් ඕනේ ගරිල්ලා ක්‍රම. නිසා යෝගාවචරය කියලා කියන්නේ අන්න ඒ වගේ විප්ලවීය අන්න ඒ වගේ රැඩිකල් වාදී වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ බුදුජානනාංශිකට දීපු උපකරණ ආයුධ ටික තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. ඒ ගරිලා සටන් කරපු ටික තමයි ඔය ථේරවාදයේ තේරුණාංශලා කියන්නේ. නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු කරන ආපු මේ සටන නිමාවටපත් වෙන දැන් තමයි මේ විඥානයේ තියෙන මායාකාරී බව දකින්න එක. හැබැයි හැම කෙනාම මායාකාරීකම දැකිය යුතුම නෑ. සමහරුන්ට රූප ගැන අවබෝධයෙන් පමණකින්මත් සුවන් වෙන්න පුළුවන්. නමුත් රහත් වෙන්න යනකොට නම් මේ මුළු පරාසෙම දැනගෙන තියෙන්න ඕනේ බුදු වෙන්න සවාසනා සකල ක්ලේශයන් දුරු කරන්න. රහත් වෙන්න එච්චරම කරදරයක් නෑ. ඒ අදාළ කෙලෙස් ටික අයින් කරන්න ඕනේ. ඒක නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් කරනකොට ඇතිවෙන මේ උපනයන ගතිය වේගය හරහා තමයි අපි මේ අපිට හිතා ගන්න බැරි මේ අභියෝගයට අපි මුහුණ දෙන්න යන්නේ නිසා එක චිත්තක්ෂණිකෝ සතියෙන් ඉන්න ගතිය කවදාවත් අව탁තිරුවට ලක් කරන්න එපා. උත්සාහ කරන්න ඕනේ මේ දහසකුත් රාජකාරී කටයුතු තියේදී වෙනතට වැඩි එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් මම සතියෙන් ඉන්නවයි කියලා මේ කියන ධර්ම කොටස් මොනවාවත් ගැඹුරට තේරෙන්නේ නැති වුණාට චිත්තක්ෂණය චිත්තක්ෂණ පඩ සතියේ සිටීමෙන් ඒ ධර්මයෙන් නොතේරන කොටස හරි කමන්නේ කෙරෙන්න ඕනේ කටයුත්ත කියලා. මිනිසා මේවට කියනවා සාන්දෘෂ්ටික ධර්ම කියලා. නෛර්යානික ධර්ම කියලා. ඒ නිසා තමන්ගේ කල යුතු යුතුයකම් කරනකොට ඒ ගැඹුරත් තේරලා ඒ ගම්බීර කටයුත්තත් සිදුවෙන නිසා ධර්මයේ සජීවීකම තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම භාවනා කිරීමෙන් කරන්නේ මේ ධර්මයේ සජීවී සජීවික తත්වයට උරදීමයි බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් ඒ වගේ බාහිර ශාසනයත් අභ්‍යන්තර ශාසනයත් වවාගෙන වඩාගෙන ඒ බුද්ධ හදුත්මෙන් වහන්සලා විසින් කියන ඒ අවසාන ඒ අවසාන සටන එහෙම නැත්නම් අවසාන විමුක්තියට යන්න අද කරන ලද මේ ධර්ම දේශනාවත් මෙතෙක් කරන ලද භාවනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව නැත කරනවා සිටු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි හත්වෙනි දවසේ මම පුද්ගලයෙක් වශයෙන් මම හෙට දවසෙත් මේ වගේ ධර්ම දේශනා ඉවර වෙනකම් කටයුතු කරනවා. අනිද්දා දවසේ නැති නිසා හෙට දවසින් මේ ධර්ම දේශනා මාලාව ඉතින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 24 වෙනිදා ධම්මරන්සි ස්වාමීන් වහන්සේ ඒ වෙනුවට ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් මේ වෙනවා කියලා අපි ආරාධනා කරලා තිනවා. ඒ නිසා හෙට මේ වගේ වෙලාවට අපි මේ ධර්ම දේශනාවලිය સમાප්ති කරනවා කියන එක කලින් දැනුම් දීමක් මම මේ කරන්නේ. හොඳයි අපි දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනා නිමාවේ එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා ශිරු දිනාට අනුමೋದනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් පින් පැමිණීමටයි අපි ඔක්කොම එනම් කාථා සජ්ජානාට පෙරදෙමු. හෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. හෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා Yeah. සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මඨා දීවානාගා මෛද්దికා චිරං රක්칸තු සාසනං ආකාශට්ඨා ච බුම්මඨා දීවානාගා මෛද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන බාල සමාගමෝ කතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං